හොඳයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි දවසේ ධර්ම දේශනාවට නැත්තම් පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සිළුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ අට ධම්මා විශේෂ භාගියා අට ආරම්භ වත්තු තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් පරිදි දන්න පරිදි පූර්ණ කාලීනව නැත්නම් නේවාසිකව භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරන අවස්ථාවක් ඒක අපි බොහොම අමාරුවෙන් උපයාසපය ගන්න ලද අවස්ථාවක් නිසා අපි ඒ කාලය බොහොම අගය කරලා සලකනවා සලකේ යුතුයි ඉතින් ලැබිච්ච මේ වටිනා කාලේ නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය කියලා කියන්න පුළුවන් ඒ ෂණ සම්පත්‍ය උපරිම ප්‍රයෝජන ලබා ගන්න නම් මේ ක්ෂණ සම්පත්‍ය උපයා ගැනීමට කරපු ප්‍රයත්නේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ප්‍රතිඵල සාර්ථක කර ගැනීමට. ඒ නිසා ක්ෂණ සම්පත්‍ය උපයා ගැනීමට යොදන ලද ක්‍රම සහ විදි මයි නමුත් ඒවට වැඩි බොහොම දියුණු තියුණු කරලා ඉදිරිපත් කර ගන්න වෙනවා. මේ උපේන ලද අවස්ථාව වඩා සාර්ථක කර ගැනීමට. ඉතින් ඒ ප්‍රයත්නත් සාමූහිකවත් යොදන්න වෙනවා පුද්ගලිකවත් යොදන්න තම තමන් පුද්ගලිකවත් එකේ දෙන්න ඕනේ සමස්තයක් වශයෙන් සමූහයේ මත විශේෂ සම්බන්ධ වෙලා කරන භාවනා සාමූහික භාවනා කියලා කියනකොට ඔක්කොමලත් ඒකට සැදී පැහැදී සිට ගන්න ඕනේ. ඉතින් එතකොට තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නා වූ ඒ ප්‍රතිඵල සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා ඒ කරන ක්‍රියාවලියට පෞද්ගලික හෝ සාමික වශයෙන් කියන ක්‍රියාවලියට අනුග්‍රහ කියන වචන තමයි සරුවචනන්සේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි චාරිත්‍රාක් විදිහට එකෙක් එක එක්කෙනෙක් වශයෙන් හෝ සමස්තයක් වශයෙන් අපි මේ වැඩමුළුවට නැත්තම් Tamange මේ ප්‍රතිපදාවට කොහොමද අනුග්‍රහ කළ යුත්තේ කියන එකට අවධානය යොමු කරවන්න මම බලාපොරොත්තු වෙනවා. සඳහා ਸਰවචනාසීතින් දේශිත අනුග්‍රහිත සූත්‍රයක් තියෙනවා. ਸਰවචනාංශේ මහබෝසතාන් වහන්සේ විදිහට ඒ සාරාංශික කල්පලක්ෂයක් කියලා අපි කියන මේ කාලපරාසය තුල විවිධ ක්‍රම සහ විදි අත්දා බලලා තිනවා. ඒක පැත්තකට බලනකොට තමන් වහන්සේගේ සර්වඥතාඥානය සඳහා අනිත් පැත්තෙන් බලනකොට අපිට පූර්වාදර්ශයක් සඳහා ඉතින් සාක්ෂාත් කරණයෙන් පස්සේ එහෙම නැත්නම් ඒ සර්වඥතා ඥාණය ලබාගතර පස්සේ අපි වාගේ විනය ජනතාව වෙනුවෙන් ඒ විශාල ප්‍රයත්නය කරුණු පහකට අඩු කරලා එතන පිඩු කරලා කිනහර දක්වනවා මතක තබා ගැනීමේ පහතුව සඳහා පංච අනුග්‍රහිත කියන නමේ. ඒ අනුග්‍රහිත පෙළ ගහලා තියෙන්නේ තාමත් සාක්ෂාත් කරගත්තේ නැති චේතෝපල විමුක්තිය හෝ විමුක්ති සමාපත්තිය නැත්නම් ප්‍රඥා බල විමුක්තිය හෝ විමුක්ති සමාපත්තිය සඳහා සම්මාදිටියට අනුග්‍රහ කරන්න. ඉතින් ඒ අනුගහිත සූත්‍රයේ සඳහන් කරුණු අපි මේ වගේ වැඩමුළුවක් සංවිධානය කරනකොට පෙළඹෙනකොට මූලිකම සලකා බලනවා ආයතනයේ පැත්තෙන් නැත්නම් සංවිධානයේ පැත්තෙන් ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙන සියලුම යෝගාවචර යෝගී යෝගිනීන්ගෙමුත් අපේක්ෂා කරනවා ඒ සියලු කාරණා වලට ගරු කරලා ඉදිරියෙන් තියාගෙන යන් කියලා. ඉතින් ඒ සඳහා ඉතලාම පෙන්වන්නේ ඉතලාම දක්වන්නේ සීලානුගහිතය අපි හික්මෙන්න ඕනේ. අපි වෙනදා ගත කරන ජීවිතයට පැටිය සීතල ජීවිතයක්, සිල්වන්ත ජීවිතයක්, හික්මිච්ච ජීවිතයක් අවශ්‍යයි. ඉතින් ඒකට ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ අපේ හිත අලුත් කරගන්න ඕනේ අපි යන්නේ අලුත් වැඩකට කියලා. ඒ නිසා අපි වෙනම ඇඳුමක් අඳිනවා වෙනම කාලසටහනක් තියා ගන්නවා වෙනම විදියට සිල්පද සමාදන් වෙනවා එකලිවෙලා ඒකට අනුව ජීවත් වෙන්න හික්මෙන්ට සීතල වෙන්න ශික්ෂාගරුක වෙන්න ඉන්ද්‍රිය සංවර ඇති කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේකෙදි මේ වගේ පිටසක් එක්ක බලනකොට හැමෝටම හැමදාම හැම මොහොතෙම ඒකාකාරීව මේක රකින්න අමාරු. මේකේ උස් පහත්කම් තියෙනවා. ඉතින් ඒ කියන්නේ උස් පහත් කන් තියෙනවා කියලා කියන තව උත්සාහ කරන්න පුළුවන් මේක දියුණු කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මේ සීල අනුගහිතය කියලා නিত্য පන්සීලේ වෙනුවට නම් වශයෙන් කියනවා නම් උපෝසත අට්ඨාංග සීලය සමාදන් වෙනවා. සමාදන් වුණාට පස්සේ තමන්ගේ ඉරියව් පැවතුම් ඇවතුම් පැතුම් කෑම් බීම නිදීම් මිදීම් හැතිරීම් සියල්ලම අලුත් කරලා පෙන්නනවා. ඒක යෝගාවචරයට අලුත් හිතක් ඇති කරගන්න හිත අලුත් කරගන්න උදව් වෙනවා. ආයිත් ඒක නිසා ඒ සීලයට යම් කෙනෙක් දක්වන ගෞරවය නැත්තම් සලකිල්ලම අනුගහිතයක් වෙනවා. ඒක සාමාන්‍ය සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන කාමය පිළිබඳව ගත කරන කෙනෙකුට ඉන්නේ මහා නෝන්ජල්කමක් කියලා. සීල් රකින්නයි කියලා කියන්නේ මේ පුළුවන්කම හැකියාව තියෙද්දී අත්තටු පොරවගෙන බිම්බලාගෙන යන ගමනක් කියලා. ඉතින් ඒක නිසා ඒ ඇත්තෝ සමහර විටක මේකට දෙස් දෙනවා. එහෙම නැත්නම් අපේ හිතේ තියෙන ඉලන්දාරිකම් සෙල්ලක්කාරකම් අපිට දෙස් දෙනවා. ඇයි මේ විදියට මේ සීලයක් ආරසා කරලා මේ කාය වචන ඇද බැඳ තබා ගන්නේ? ඇයි ඉන්ද්‍රිය සංවරයකට යන්නේ කියලා. ඉතින් ඒක නිසා සීලය කියන එක කාටවත් කවුරුත් විසින් පටවන්න බෑ. අනිකුත් සීලුම ආගම් වල ඒවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. ඒවා කිරුවේ නැත්තම් සදාකාලික අපායට යනවා එහෙම කියලා විදාකාරයෙන් බයපටවනවා මේ බුදුරජාණන්සේ කවදාකවත් එහෙම නැහැ සමාදාය සික්ඛති සික්ඛාපදේසු තමා විසින් ඉල්ලගෙන සමාදන් වෙන්න කියලා කියනවා කවුරු දීලා එහෙම නැත්නම් කෙවිතක් පිටිපස්සෙන් තියාන ගහලා බැනලා සමාදන් වීමකට සිල් කියන වචනේ ගැලපෙන්නේ මේක ප්‍රඥා ගෝචර වැඩක් මේ වැඩි වෙන්න නම් සිල්පද තියෙන්න ඕන කියලා දැනගෙන ඒ සඳහා අනුශාසන කරන සරුවචන් වහන්සේ ඊට පස්සේ සිල්පද ගෙනහැර දක්වනවා. ඉතින් Taman තමයි ඒක ඉල්ලගෙන සමාදන් වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ සීලයක් සමාදන්ව රකින්නවනම් ශාසනය යාට විතර ඥානවන්තයි කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් ඒ සීලයට අවඥා කරනවා නම් නැත්නම් ඒක කරන්න වීම කරදරයක්, දඬුවමක්, හිරිහැරයක් පේනවනම් එයා බාලයෙක් විදිහට සලකනවා. ඒක නිසා ਸਰවචනාංශේ විද්‍යාද දාති විනයං එහෙම නැත්නම් ප්‍රඥාවන්තයාට විතරයි සීලය තියෙන්නේ සීලවන්තයාට විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාව තියෙනවා සීලය තියෙනවා සීලය තියෙනවා ප්‍රඥාව තියෙනවා ප්‍රඥා නැති කෙනාට සීලය නැහැ සීල නැති කෙනාට ප්‍රඥාව නැහැ ප්‍රඥා සීල දෙක තමයි මේ ලෝකයේ අග්‍රම ධර්ම දෙක කියලා කියනවා ඒක නිසා කවුරු හරි ප්‍රඥාවන්තනම් තමන්ගේ තමන්ගේ අර්ථ කුසලයේ අර්ථ සිද්ධිය ගැන සලකනවා නම් එයාගේ ඒ කතාව චරියාවක් වශයෙන් බලනකොට ඒ අරගෙන සිල්පද ටිකෙන් තමයි කියන්නේ. ඒ නිසා අපි නිතරම සීලය අදි සීලයක් වඩපත් කරගන්නා සුළු අරබඩ ලද වැර ඇතුව ඉන්නවනම් ඉතින් අනිවාර්යයෙන්ම දිනු වෙනවා. එයාට මේ කාලෙන් දේශයෙන් පැමිණෙන බාධා කපාගෙන යන්න පුළුවන්. අපි ඒක දේශනා මාලාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා සීලය කියන එක මැරිච්ච දෙයක් නෙවෙයි සජීවී දෙයක්. නිතරම Taman සමාදන්ව රකින්න සීලය දියුණු පවුණු කරගන්න ඕනේ. එක පැත්තකින් අදහස් කරන්න නරකයි මට 100ක් සිල්වන්ත වෙන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ මේ ජීවිතේ කවදාකවත් වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ අපිට පුළුවන් එන්නේ ඊට වැඩිය අද සිල්වන්ත වෙන එක තමයි. අන්නේ සජීවී ගතිය නැත්තම් ඒ ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතේ මැරිච්ච ජීවිතයක් ඒ ශාසනය මැරිච්ච ශාසනයක්. ඒක නිසා මේ සීලය සජීවී දෙයක්. ඒකට අපි පෞද්ගලිකවත් අනුග්‍රහ කරන්න ඕනේ. නැත්තම් සප්පාය කරුණු සලසලා දෙන්න ඕනේ. සමස්තයක් වශයෙන් උත් අනුග්‍රහ කරන්න ඕනේ. ඒක නිසා නිකන් අපේ උනන්දුව පිණිස කියනවා නම් සමාජය නැත්නම් අපි ගත කරන පරිශදය පිරිස ඔක්කොම සිල්ලන්ත නම් ඒක තමයි අපිට සමාජයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් නිවන. නැත්තම් නිවන ජන විඥානයේ වශයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් පිරිස සීලෙන් විතරයි. පිරිස සිල්වන්තරන් ඒ ඒ ජන අතර ජීවත් වීම පුදුමාකාර සාන්ති කරන සුළුයි. ඒක නිසා හැම කෙනෙක්ම තම තමන්ගේ යුතුයකම් තේරුම් ගන්න කටයුතු කරනවා නම් ඒක බ්‍රහ්ම ජීවිතයක් වෙනවා. සමග්ගානන් තපෝසුකෝ කියලා අනිවාර්යම පිරිස තම තමන්ගේ මට්ටමේ ඊට වැඩිය තපසට යොමු කරන ගතියක් තියෙනවා. ඉතින් ඒක කැඩුනොත් පරිසරය තුල හුඟ දෙනෙකුට විශේෂයෙන්ම කියනවා නම් පාරමිතා ශක්ති පිරිචි නැති ක්‍රමසාවිද්ද නැති හුඟ දෙනෙක් ඒ සීලයේ අඩුපාඩුකම් නිසා පිරිහීමටපත් වෙනවා. ඒත් ඒක නිදහස කාරණාවක් කරගන්න නරකයි. කවුරු මොන જાති කරුවත් Taman Tamanගේ ඉදිරියට යන්න ඕනේ. නමුත් සිල්වන්ත සමාජයක ජීවත් වෙන්න වෙනවනම් පුළුවන් වෙනවනම් ඒක තමයි අපිට තපස භ්‍රමචර්ය සතුටුදායක විදිහට කරගන්න තියෙන ආසන්න කාරණාව. ඉතින් මේ සීලයට පස්සේ සාකච්ඡානුග්‍රහිත කියන හර දක්වලා තිනවා. සාකච්ඡානුග්‍රහිතය හරහා තමයි අපේ භාවනා කරන්න අතර sannivedanayak සිද්ධ වෙන්නේ. දෙබතක් සිද්ධ වෙන්නේ. සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපිට හොඳම නම් සාකච්ඡාව සරුවචනාංශෙත් එක්ක තමයි. එහෙම නැත්නම් මහරහතන් වහන්සේලාත් එක තමයි. නමුත් අපි ඒක නෑ කියලා ප්‍රයත්නේ බහා තබන්නේ භාවනා කරන්න අතර අපි සජීවී සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාව හරහා කොච්චරද කියනවනම් සාකච්ඡාවේදී sannivedane වෙනකොට ඒ පිරිස මැද බුදුආමතුරු වැඩ ඉන්නවා. වෙන විදිහකට කියනවනම් සාකච්ඡාව හරියට සිද්ධ වෙනවනම් මුළු කයටම ව්‍යායාම ලැබුණා වගේ. අස්සෙක් පදිනා වගේ, පීනනා වගේ, පොල් ගහක් නගිනා වගේ. මුළු කයම මුළු රැයක් තිස්සේ සජීවීව පවත්වන්න පුළුවන් සාකච්ඡාව හරියට සිද්ධ වෙනවනම් එතකොට අපි ළඟ තිබිච්ච අර ඔක්කොම ඇතුළත පිට කුණු ගැසිලා ගිහිලා ගසලා දාලා සුද්ධ වීමක් වෙනවා. ඒ නිසා සජීවී සාකච්ඡාවක් කියලා කියන්නේ බුදුන් හද මණ්ඩලට වඩම්මවා ගත්තා වගේ වැඩක්. ඒක ලේසි නෑ. ඒක හැම පැත්තෙම කැපෙලා කරන්න ඕනේ. ඉස්සර කාලේ මේ ලංකාව වගේ රටවල තමන්ගේ ගමට ගමික ස්වාමීන් වහන්සේමක් වැඩියොත් ගම් දෙටුවා නැත්නම් ප්‍රධානියා එහෙම නැත්නම් ඒ ඉන්න අය කොහොම හරි කරලා ඒ ස්වාමීන් වහන්සේ රැය නතර කරගන්න හදනවා ආගන්තුක සත්කාර ඔක්කොම කරලා තෙල් ගාලා සම්භාහණය කරලා ඊළම්පස දීලා ඊට පස්සේ ඔක්කොම ගමේ කට්ටිය එකතු වෙලා අර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. පස්සේ ස්වාමීන් වහන්සේ ඒ රාත්‍රියේ පුරා සමහරලාවට ධර්ම සාකච්ඡාවෙන් තමයි ගත කරන්නේ. එතකොට මේ රටේ තොරේ තොරතුරුයි ධර්මයේ අලුත් වෙන එකයි ඒ වගේම මේ භික්ෂුවට ආගන්තුක සත්කාරය සැලසීමයි නිසා ඒක පුදුමාකාර තානාපති සේවයක් වෙලා තිනවා. දැන් වගේ sannivedana ක්‍රම තිබුණේ නැහැ. ඒ ගමික භික්ෂුව හරහා ඒ වැඩේ වෙලා තිනවා. ඉතින් ඒවා මේ අසරවන වැඩ. ඒ බලාපොරොත්තු වෙච්ච නැති තැනකින් Tamante ධර්මයේ ලැබෙනවා. ඒක සඳහා මේ සාකච්ඡාව නමුත් අපි මේ මේ වගේ වැඩමුළු වලදී උත්සාහ කරනවා. එහෙම නැත්නම් මතු කරලා දෙන්න හදනවා සාකච්ඡා කියන එක ලේසි නෑ. කයිවාරුවයි සාකච්ඡාවයි වෙනස්. කයිවාරුවේදී තමන්ගේ තණ්හා මාන දිට්ටි වඩන්න උපරාජයරු කරන අතර සාකච්ඡාවේදී පුළුවන් තරම් තමන්ගේ කෙලස් ටික මතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ දේ දන්නේ නැතුව සාකච්ඡා කියලා જાතියක් තියෙනවා. ඒවා නිකම්ම නිකම් බයිලා කතා තමයි. නිකම්ම නිකං ගොරෝසු කතා මිසක් ගන්න දෙයක් ඇත්තේ නැහැ. සාකච්ඡාවේදී එහෙම නෙවෙයි පුදුම විදියට තමන්ගේ තුල ඇති වෙලා තියෙන ප්‍රශ්න ප්‍රශ්න කියන්නේ කෙලස් මතුවීමක් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සාකච්ඡාවෙන් ලැබෙන ලාභය. ඊට පස්සේ සුතානුග්ගහිතේ. සුතානුග්ගහිතේ කියලා කියන්නේ මේ වගේ එක්කෙනෙක් කතා කරනවා අනිකට යහගෙන ඉන්න. නැත්තම් ශ්‍රාවක, දේතක සම්බන්ධයි. ඉතින් මුළු බුද්ධ ශාසනයම මේ දක්වා පැටලලා තියෙන්නේ මේ සුතෙන් තමයි. එවෙන්තන් ශ්‍රාවකයන් වීමෙන් තමයි. අනිකුත් කිසිම උගන්වීම් ක්‍රම අද මේ වගේ විශ්වවිද්‍යාලයක ලක්ෂයක් තිබුණත් ඕනම දන්න කෙනෙක් දන්නවා මේ දේශනාව තමයි එකම සාර්ථකම ක්‍රම අනිතව එකකින්වත් මේ දේශනාවකින් වෙන දේ කරගන්න අමාරුයි. ඒක තමයි සරුවචනසේ දේශනා කරේ. ඒකට දේශනා පාටිහාරිය කියලා කියනවා. අනිකුත් පාටිහාරිය ගොඩක් තියෙනවා. ඔකම අනාර්ය පාටිහාරිය. නමුත් දේශනා පාටිහාරියේදී අනුශාසනා පාටිහාරියේදී පුදුමාකාර විදියට මනසෙන් මනසට ධර්මයේ ප්‍රක්ෂේපණය වෙනවා මේ ගමන් කිරීම සිද්ධ වෙනවා ඉතින් සාය දෙපාර්ශවෙම දේශනා කරන්න සං අසන්නන් එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්න ඕනේ ඒක ඉතින් මේ 100ක් අමාරට බණ කියනකොට කී දෙනෙකුටද සම්බන්ධ වෙන්නේ කියන එක සම්පූර්ණ වෙනස් කාරණාවක් ඒක දෙපාර්ශවයට ඕනවත් කරන්න බෑ ඒක අමුතුම විදිහට තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා ඒක සඳහා අනුග්‍රහ කරන්න ඕනේ අට්ටිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්තා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියන විදිහට කියන දේ අර්ථය හොඳට තේරුම් අරගෙන මනස මනසිකාරය යොදවලා යොමු කරවන්න හදන ක්‍රමයට මනසිකාරය යොදවලා සබ්බං චේතසෝ සමන්නාහරිත්තා මුළු හදින්ම කන් දෙකෙන්ම ඔහිතසෝතෝ නමාගත් කන්කින් යුත්ව ධර්මේ හාන්න කියලා කියනවා ඒකෙන් ධර්ම ගෞරවය කියලාත් කියනවා. ඉතින් ඒක නිසා මේ වගේ එක එක්කෙනෙක් නැත්නම් කට්ටිය එක්කෙනෙක් ඉදිරිපත් කරන කරන බණ වලට කියනවා මේ අහන බණ කියලා. තවත් ගෙදර පොල් ගන්නකොට රේඩියෝ කියන බණකුත් තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ ඒ ටෙලිවිෂන් වල යන ඒවට කියන ඇහෙන බණ කියලා. වැඩක් කරන ගමන් ඇහෙන බණ. මෙතෙන් තියෙන්නේ සියල්ල බහතබලා ඒ සඳහාම සැදී පැහැදී කටයුතු කරනකොට මේ මට කියන්නේ කියන එකට ඇති වෙන්න කරුණු තියෙනවා. එහෙම නැතුව අහන බණවලදී මේ කියන ධර්ම ගෞරවය සිද්ධ වෙන්නේ නැහැ. මම ඒකයි කියන්න හදනව නෙවෙයි. නමුත් සංසන්දනාත්මකව බලනකොට දේශක ශ්‍රාවක සම්බන්ධතාවයේදී ඒ තියෙන සජීවීකම වෙන මොනම sannivedana ක්‍රමයකින්වත් ගන්න බෑ. ඒවා මැරිච්ච sannivedana ක්‍රම. මේක සජීවී sannivedana ක්‍රමයක් තියෙන්නේ. ඒ නිසා සුතානුග්‍රහිතයත් මේ අනුග්‍රහිත පාට එකතු කරලා තියෙනවා. ඊගාවට සමතනුග්ගහිතේ අපිට කොච්චර සිල්ල කර හිටියත් අපි කොච්චර ධර්ම සාකච්ඡා කරත් කොච්චර බණ ඇහුවත් භාවනා නොකර සමතේ නොවඩා සමාධියක් ඇති කරගන්න නැතුව මේ සම්මාදිට්ඨිය ඍජු වීමක් එහෙම නැත්නම් චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් උඟ දෙනෙක් ඒක එක එක ආකාරයට පටලවාගෙන කියනවා මේ භාවනා කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ පනහනකොට ධර්ම සාකච්ඡා කරනට වැඩි වෙනවයි කියලා. එimhe වෙන්න නම් බැරිකමක් නැහැ වෙන්න පුළුවන්. නමුත් මේ අනුගහිත වගේ සූත්‍ර දේශනා කරන සර්වචන වංශේ කාටත් පොදු වෙනවද කියනකොට සමස්තේම පිටු කරලා දක්වනකොට සමතනුගහිතය අමතක කරලා නැහැ. භාවනා කරලා ඒ හිත එකලස් කරගන්න ඕනේ. මේ සීලේ වටිනාකම Tamanටම තේරෙන්නේ. මේ කරමු සාකච්ඡාවේ තේමාව තේරුම් ගන්න. ඒ මේ අහපු දේ මල් මාලයකට මල් ලමුනන්නා වගේ ගුණයක් ඇති කරගන්න සමතනුගහිත අවශ්‍යයි. ඉතින් ඒ නිසා අරතුන සිද්ධ උණයි කියලා නිවන් දකින්න නම් හොඳයි. උනේ නැත්තම් සමතනුගහිතට යන්න ඕනේ. ඒකෙන් අර හතරවෙනි පූර්ක සම්පූර්ණ වෙනවා ඊට පස්සේ විපස්සනානුගහිතේ ඒක කියන්න බලයක සිද්ධ වෙන දෙයක් කියලා. අර මුල් හතර සම්පූර්ණ වෙනකොට විපස්සනා පෙතට වැටෙනවා. නමුත් ඒක ඉබේ සිද්ධ වෙන එකට කාලයක් ගන්නවා. ඒකේ පියවර ටිකක් තියෙනවා. ඒකේ ජවනිකා ටිකක් තියෙනවා. ඒකටත් යෝගාවචරය සදී පැහැදී සිට ගන්න ඕනේ. නැත්නම් සූදානම් මනසක් ඇති කර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට සීලානුගායිතේ සාකච්ඡානුගායිතේ සූතානුගායිතේ සමතානුගායිතේ විපස්සනානුගායිතේ කියන මේ පහ හරියට මේ ඇඟිලි පස්සතට දීච්ච අත ඔක්කොම ඇඟිලි එක දිහාවට හැරෙවුවා වගේ නන්නත්තර වෙලා තිබුණු දිශාගත වෙලා නන්නත්තර දිශාගත වෙච්ච දේවල් එක පැත්තට දිශාගත වෙච්චාම අස්කුණේකින් නෙවෙයි ශක්තිය වැඩි වෙන්නේ දසදහස් ගුණයකින් වැඩි වෙනවා. මේ එක එක බල එක එක පැති වලට අසංවිධිතව කටයුතු කරනකොට ඒ ඒ බලයන් අතර ශක්තිය හානිය සිද්ධ වෙනවා. නමුත් ඔක්කොම එක දිශාගත වුණාට පස්සේ පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. එදාට මානසිකත්වයේ ඉක්මවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ මනුස්ස අඩුපාඩුකම් වල හිර වෙනවා. ඒ වගේ මේ පහම එකතෙන් වෙලා එනකොට ඒක හෙන ගෙඩියක් වාගේ පුදුමාකාර Java කැවීමක් සිද්ධ වෙනවා. ඒ පටන් ගන්න පුද්ගලයා නැත්නම් යෝගාවචර නැත්නම් යෝගිය යෝගිනිය හිතාගත්තේ නැති ශක්තියක් manussකම තුල තියෙනවා කියලා. හිතා ගන්න බැරි ශක්තියක් මේ ක්ෂණ සම්පත්තිය තුල තියෙනවායි කියලා. හිතා ගන්න බැරි ශක්තියක් මේ බුද්ධ ශාසනය තුල තියෙනවායි කියලා. හිතා ගන්න බැරි ශක්තියක් මේ ප්‍රතිපදාව තුල තියෙනවායි කියලා තේරුම් ගන්නකොට ඒ කෙනා ඉන්න මට්ටම දිහා බලනකොට ආගන් ආධුනිකයට හරීම අවහසියාදායක විදිහට මේක හිටලා තියෙනවා. ඒ මට්ටමට එනකොට යා කොහොමද පාට වැටලා යන්න පටන් ගන්නවා. නමුත් එතෙන්ට එනකොට පටන් ගන්න කටින් 99ක් විතර හැරිලා. ඒගොල්ලන්ට කාරණාව තේරෙනකොට මොකද ඒ තරම් අපි මේ ප්‍රතිවල බලාපොරොත්තු වෙන සමාජයකට කට ඇරගෙන ජීවත් වෙන්නේ. ඒ වෙනුවට බලාපේක්ෂාව පැත්තක තියලා හේතු සම්පාදනය කරන කෙනෙකුට නම් මේ අනුග්‍රහිත පහ ගොනු වෙන වෙලාව වෙනකොට තේරෙන පටන් ගන්නවා මෙන්න මේකට තමයි සාසනය කියන්නේ. ඒක මහ පුදුමාකාර ශක්තියක් කියලා. ඒ වගේම තීරණය ඇයි මේ අනික් අයට සකස් කරගන්න බැරි? ඇයි ගොනු කරගන්න බැරි? ඒ අත්තන්ට ඉවසීම නැහැ. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය වැඩි. ඉතින් ඒක නිසා දේශනා මාලාවේ මුලට මේ අනුග්‍රහිත මතක් කරලා දෙනවා. ඒකට සුදුසු මනසක් සකස් කර ගැනීම සඳහා ඊට පස්සේ අපි දේශනාවලියට මාතෘකාවකුත් තියෙනවා. මේක මුළු එකටම ආරම්භයක් විදිහට තමයි අනුග්ගහිත සූත්‍රය ඉදිරිපත් කළේ ඊට පස්සේ මේ වැඩමුළුව සඳහා අපි පුරුදු පරිදි ඒ දසුත්තර සූත්‍රය ඉදිරිපත් කර ගන්නවා ඉතින් දසුත්තර සූත්‍රය ඇත්තටම ශාස්ත්‍රු භාෂිතයක් නෙවෙයි සරුවචනාන්තේ විසින් දේශනා කරලද්දක් නෙවෙයි සරුවචන දේශිත කරුණු සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් සංග්‍රහ කරන අවස්ථාවක්. ඉතින් ඒ සංග්‍රහ කරන්නේ මනෝ මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට දැනුම් සම්භාරයක් දැනුමකට ව්‍යාකරණයක් හදන වෙලාවක්. එහෙම නැත්නම් ගුණයක් ලැබලා දෙන වෙලාවක් ප්‍රස්ථාරගත කරන වෙලාවක් මේ නිසා මේකට ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. ඥාන විභාගය කියලා කියනවා. ඉතින් ඒක ගෝිතන බතක් කරන මිනිස්සෙක් අස්වැන්නකට ගත්තාට පස්සේ ඒ අස්වැන්නේ සතුටු වෙන්නේ නැතුව සකස් කර කරන අස්වැන්න වර්ගීකරණය කරලා මේක හොඳම කොටස මේක මධ්‍යම කොටස මේක අඩු කොටස කියලා මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා වෙන් කරනවා වගේ ඒකට යුත් කෙරුවේ නැත්තම් බැත ටික වෙන් කරලා අඩු කරගත්තේ නැත්තම් කාටුවත් එක පිට කාටුවත් එක කලවම් වෙලා තිබුණොත් ඒ වී ටික ඔක්කොම පලිබෝධ හානි සිද්ධ වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ගොවිතැන් කරුවට මදි ගොවිතැන් කරලා ගොටගත්ත දේ, කෙටගත්ත දේ පැහැලා සුද්ධ කර ගන්න ඕන. එහෙම සුද්ධයක් කරන්න තරම් මිනිසෙකුට වෙලාවක් ජීවිතේ ලැබෙන්නේ නැහැ. දැනුම ලබා ගන්නවත් වෙලාවක් නැහැ. ලැබිච්ච දැනුම එල්ලයකට යොමු කරන විදියට ගොනු කරලා දෙනවයි කියලා කියන එක දැනුම පිළිබඳ ව්‍යාකරණය කියලා කියන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් බඩවේල රස්සාව කරගන්න දඟලන මිනිස්සෙකුට දැනුමක් ලබා ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ Tamanට ඇති වෙන්න ලබාගත් දැනුමේ ගුණවකුත් නැහැ. ඒක නිසා තියෙන දැනුම අර්ථ කුසලයේ පිණිස අර්ථ සිද්ධියේ පිණිස ගොනු කරනවායි කියන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙම ගුණුනේ නැත්තම් මෝඩ වඩුවට මෝඩ වඩුව ආයුධත් එක්ක පොර බදනවා වගේ අද මේ ලෝකයා Tamanට දරා ගන්න බැරි ප්‍රදේශයක් දැනුම ලබාගෙන වඳුරට දැලිපිය හම්බුනා වගේ කපා ගන්න හැටි තියා බලනකොට පේනවා දරුණු චිවුණු ආයුධයක් වඳුරෙක් අතට අහුවෙලා වගේ. ඒ පාරේ තමයි අපි දිගටම ඉස්සරහට යන්නේ. අද මේ දැනුම ලැබෙන්නම කිසිම බයක් ලැජ්ජාවක් නැති අමන පිරිසක් අතරට. ඒ අමනයාට තමයි විද්‍යාඥයයි කියලා කියන්නේ. මොකද විද්‍යාව හැම වෙලාවෙම බයලජ්‍ය දෙක අයින් කළා තමයි ඉදිරියට යන්නේ. ඒක දන්නෙත් නෑ විද්‍යාඥයා. හැබැයි ඒක මුලින්ම කරලා තිබ්බා. ඒ නිසා විද්‍යාවට යනකොට විද්‍යාව කියන්නේ මේ සර්වඥාන්තේ සඳහන් කරන විද්‍යාව නෙවෙයි මේකට කියන්නේ නවීන විද්‍යාව කියලා බයලජ්‍ය දෙක නෑ. ඉතින් දැන් මේ දරුණුම ටියුනම අවුදේ හම්බෙලා තියෙන්නේ බයලජ්‍ය නැති කෙනෙක් අතේ. ඒගොල්ලෝ මේ මන්දිවට ඒ ඥාණය හසුරුවනවා. එතකොට ඒ හසුරුවන එක කවදා හෝ අත්කුසලයක පිණිස අත්සිද්ධියක් වෙනස වෙයිද කියන එක වෙන්න බැරි දෙයක්. කන කැත් බෑවෙක් විශේෂිතින් අහස බලන එක වගේ නෙමෙයි කැත් බෑවෙකුට නැත්තම් ඉබ් එකට තටු වෙනවා වගේ වැඩක්. ඒක නිසා දැනුම නොලැබෙන එක සහ ලැබීම දෙක අතර වෙනසකුත් තියෙනවා. නමුත් මේ ලැබිච්ච දැනුම ගොනුවකට ගන්න එක, යොමුවකට ගන්න එක, එල්ලයකට ගන්නවා කියන එකට හුඟක් වෙනස්. අසංවිධිත දැනුම ඒ මනුස්සයාට ලොකු හානියක් කරනවා. ඒ නිසා දැනුමත් එක්කම ඒකට විනයක් ගුණයක් අවශ්‍යයි. අන්නේ ගුණුව පැත්තෙන් බලනකොට ඒක අසාධාරණ නෑ. මේ මුළු ශාසනයම සාරිපුත්තු සාංශය විතර ඒ ගැන කල්පනා කරපු කෙනෙක් නෑ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි ගැන එදා දැකලා තිනවා. වරු 1000ක් යනකොට 2000 2000ක් යනකොට 3000ක් යනකොට මේ ශාසනයට පුකත වෙන්නේ කියලා. දැකලා සරුවචන් ආංශයට ඉල්ලීම කරලා තිනවා. අපි මේක පොඩ්ඩක් මේ ඉදිරියට ගෙනියමුද කිය. සරුවචනංශය ඒකට කියලා තියෙන්නේ ඒක තරුවඥ විශයක්. කාටවත් මේක කරන්න බෑ. ඒ කියන්නේ මේක හයි පොටෙන්ට් තාමත්ම මේ සූක්ෂම තියුණු ආයුධයක් හසුරවන්න තේරෙන්නේ නැහැ කාටවත්. ඉතින් සාරිපුත්‍ර සාංශයේ සරුවචනංශ වැඩ ඉන කාලෙම ප්‍රයත්න දෙකක් කරලා තිනවා. ඒ අප්‍රමාණ දැනුම් සම්භාරයක් අවුරුදු 45ක් සරුවචනාංශගේ දැනුම එක එකන එක එකනාට ගොඩ දාන්න දේශනා කරපු ඔක්කොම එකතු කරලා මේ ගොනු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසාම තමයි සරුවචනාන්ත ඒකට උදව්වක් වශයෙන් තමයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේට ධර්ම භාණ්ඩාගාරික කියන නම දීලා තිබුණා. ඒ නමට ගැලපෙන්න මේ දීඝනිකාය අවසාන සූත්‍ර දෙක සංගීති සූත්‍රයේ සහ දසුත්තර සූත්‍රයේදී හැම තැනම තියෙන කරුණු අරගෙන හලලා පෙරලා ගොනු කරලා බොහොම ලස්සන ඉදිරිපත් ඉදිරිපත් කිරීමක් කරලා තිනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කොහොමද කියනවනම් ඒක ඊගාවට කරපු ධර්ම සංගායනාවට හදපු න්‍යාය පත්‍රය වගේ කෙටුම්පත් සකස් කිරීමක් වගේ ධර්ම සංගායනාවට ආපු ස්වාමීන් වහන්සේලා ඒ සංගීතිකීට නමත් අරගෙන තිනවා සංගායනා කියන එකට මේ සාරිපුත්තු ස්වාමීන් කරපු ඉදිරිපත් කරපු ක්‍රමයට තමයි සැකිල්ලට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒකේ විශේෂයෙන් මේ සංගීති සූත්‍රයේදී එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු හතරේ කරුණු වශයෙන් ਸਰවචනංශ එක සූත්‍රයක තනි කාරණා දේශනා කරපුවා එක සූත්‍රයේ කාරණා දෙකක් තියලා දේශනා කරපුවා එක සූත්‍රයේ කාරණා තුනක් ඉදිරිපත් කරපු විදිහට පෙළගස්සලා පෙන්තියෙනවා. නමුත් ඒකෙදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සංගීති සූත්‍රයේදී ඒකේ ගුණුව මේකයි කියලා කියන්නේ. එතන තියෙන්නේ කරුණු රැස් කිරීමක්. තාම පැහැලා නැහැ, තාම සුද්ධ කරලා නැහැ. අසන්නකට aran තියෙනවා. ඊට සංගීත සූත්‍රයේ ඉඳලා දසුත්තර සූත්‍රයට යනකොට ආරම්භයේදීම සඳහන් කරනවා දසුත්තරම් පවක්ඛාමි පත්තං පත්තුම් නිබ්බාන පත්‍යා කියලා. මම මේ දසුත්තර ක්‍රමයට මේක දේශනා කරන්නේ මේ කරුණු සියල්ලම නිවනට තුඩු දීලා නිවනට යොමු කරලා කරන ප්‍රයත්නයක් කියලා. ඒ නිසා දසුත්තර සූත්‍රයට වැඩි ගුණාත්මක රසයක් තියෙනවා. සමා වෙන්නේ සංගීති සූත්‍රයට වැඩි ගුණාත්මක රසයක් තියෙනවා. දසුත්තර සූත්‍රයේ ප්‍රශ්න 10ක් අහලා ඒ ප්‍රශ්න 10ට එකේ උත්තර 10යි දෙකේ උත්තර 10යි තුනේ උත්තර 10යි වශයෙන් 10 උත්තර 10 දක්වා 10න් સમાપ્ત වෙන ප්‍රශ්න 100ක් 100ක් තා උත්තර 100ක් තියෙනවා. ඉතින් ඒක පිළිබඳ යම් ප්‍රමාණික හැඟීමක් තියෙනවා නම් යාට හිතා ගන්න පුළුවන් මම බුද්ධ බුදුජානසී දේශනා කරපිකේ අඩු ගානේ සැකිල්ල දැකලා තියෙනවායි කියලා. ඒක දැක්කට පස්සේ තමයි කියන්න පුළුවන් නේ. එහෙම නැත්නම් අපි කොටස් කොටස් වශයෙන් ගත්තොත් ඒ ආංශික දැනුම කොතනින් කෙලවර වෙනවද කියන්න බෑ. නැත්නම් ධර්මයේ ගැඹුරු මනින්න බෑ. ඒකට ගත්ත ලදරු ප්‍රයත්නයක් වාගේ තමයි සාරිපුත්‍ර ස්වාමීන්ගේ මේ දසුත්තර සූත්‍රය. ඉතින් ඒක දැන් අවුරුදු කීපයක්ම මේ වගේ මේ වගේ වැඩමුළු පවත්වනකොට මාත්‍රිකා සැපීම සඳහා ඉදිරිපත් කරන තියෙනවා. දැන් මේ දසුත්තර සූත්‍රය අපි මාත්‍රිකා කරන්නේ 50 වාරයකටත් පහු වෙලා දැන් ඉන්නේ අටේ පොතේ. ගිය පාර අපි බ්‍රිස්බේන් ඇවිල්ලා කරනකොටත් ඒ වගේ ඒකේ කොටසක් තමයි ගත්තේ. ඉතින් අටේ පොතේ මාත්‍රිකාවට ගොනුව ලබලා දෙන්නේ නැත්නම් මාත්‍රිකාව හඳුල්ලා දෙන්නේ සාරිපුත්තු සාංශේ කත්තු කම්මිතා ප්‍රශ්නයක් ඇහිමේ. ඒ ප්‍රශ්نين අහගෙන ඉන්න පිරිසට කියනවා ඔන්න මම කතා කරන හදන මාතෘකාව මේකයි කියලා. ඒක නිසා යන්නේ නිකන් දෙබසක් වගේ හැබැයි එකම පුද්ගලයා තමයි ප්‍රශ්නේ අහන්නේ. එකම කෙනා තමයි උත්තරේ දෙන්නේ. කතමේ අට ධම්මා විශේෂ භාගියා. මේ සාරවත්න සාසනයේ සෙදී පැහැදී පූර්ණ කාලීන මේ වගේ භාවනා කරන කෙනෙක්. කින් ඇහුවොත් අන්‍ය තීර්ථකෙක් හෝ වෙන කෙනෙක් මේ ਸਰුවචනාංශයේ දේශනා කරලා තියෙන විශේෂ භාගීය කරුණ නැත්තම් Tamanගේ භාවනා ගමන ඉදිරි පිම්මක් පැනීමට හේතු වෙන විශේෂ කරුණු අටමනවාද කියලා ඒක අවලංගු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක වළංගු ප්‍රශ්නයක් මේ ශාසනයේ. නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒවකට ඒ ඉදිරිපත් වෙච්ච තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට බණහඬ ආපු පිරිසකින් ප්‍රශ්නයක් අහනවා. කත මේ අට ධම්මා විශේෂ භාග්‍යය කියලා. ඒකට උත්තරේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අට ආරම්භ වත්තුනි කියලා. යෝගාවචරයේක් මේ සරුවත්න ශාසනයේ තියෙන Tamanට උදව් කරන වැදගත්ම ලකුණ වෙන අප්‍රමාදය පමානවීම ක්‍රියාවත් වීම සඳහා ක්‍රම 8ක් පෙන්වීමක් මේකෙදී අප්‍රමාදයේ පිළිබඳව අර්ථකථන අටක් කියන්න පුළුවන්. ප්‍රමාදය කුසීත වස්තුවක් කියනවා. Tamanට කළ යුත්ත කරන්න පමා වෙනවනම් ඒක කුසීත වස්තුවක් කියන එක මොඩකමක්, කම්මැලිකමක්, බුබ්බඩකමක්, ශරීර හොරකමක් කියලා කියනවා. නමුත් කළ යුත්ත අප්‍රමාදීව කරනවා නම් පසු පසර දානතු අප්‍රමාදීව කරනවා නම් ඒකට කියනවා ආරම්භන ලද වීරිය ඇති කෙනෙක් දිවා රාත්‍රී දෙකෙහිම දැල්ලෙන පන්දමක් වගේ වෙල්ලි ලාම්පුවක් වගේ කොයි වෙලාවකවත් බහාතබන වීරියක් නැහැ. විරි ආරම්භ වස්තු 8කට විස්තර කරනවා. ඉතින් ඒක නිසා ශාසනයේ කටයුතු කම්මැලියන්ට ගන්න බෑ. ප්‍රයෝජන ගන්න බෑ. පසර දාන කෙනාට කරන්න බෑ. වංචනික ධර්ම ෂටමායාවී ධර්ම තියෙන කෙනෙක් එක්ක කරන්නත් බෑ. ඒක න කවදා හරි තීරුම් ගන්න ඕනේ. තම ළඟ තියෙන තාක් වංචනික ධර්ම ෂටගති, මායාවී ගති, කම්මැලි ගති, බුබ්බඩ ගති, කුසීත ගති කවුරුවත් රැවටෙන්නේ නැහැ. තමයි රැවටෙන්නේ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නම් පේනවා ඊට අනික් අය රැවටෙනවා වගේ. ඒ නැත්නම් අවස්ථාවාදී කියලා. නමුත් මේ ආරම්භ ධාතු නැත්නම් ආරම්භ වත්තු තේරුම් ගන්න හදන කෙනාට තේරෙනවා මේ ලෝකය දඩමීම කරගෙන අපි මේ හතරන හැසිරීමෙන් අපිට පෙනුනට නිකන් ලෝකයා නිකන් අපි කියන ලනු කනවා අපි කියන බොරු අහනවා කියලා මොනම දෙයක්වත් නැහැ ලනුව කන්නේ තමයිමයි බොරු අහන්නේ තමයි. ඒ නිසා ආරම්භලද වීරිය ඇති කෙනා නැත්තම් ආරම්භ ධාතු ආරම්භ වත්තු තියෙන කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකයේ කියලා කියන්නේ දර්පණ තලයක්. ඒකේ පේන්නේ Tamange පිළිඹුව. ඉතින් ඒකත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා. ඒකෙන් වටහා ගන්න මම රවට්ටන්න ගියාට මම රැවටෙනවා මිසක අවුරක් රැවටෙන්නේ ඒක නිසා අරමණලද විරිය අප්‍රමාද භාවය ඇති කරගන්න සරුවචනහන්සේ දේශනා කරපු සූත්‍රයක් නැත්නම් කරුණු ටිකක් මේකෙදී ඉදිරිපත් කරනවා. ඉතින් අපි සිඩ්නි වලදී කරපේකේදී කතමේ අට ධම්මා කාණ භාග්‍යා කියලා ඒකේ අනිත් පැත්ත දේශනා කරනවා. ඒක නැත්නම් ඒකේ නැස්චාර්තය කවුරු හරි පරිහානියටපත් වෙන ධර්ම අට මොනවද කිව්වොත් අට කුසීතවත් තුනි කියලා කියනවා. කම්මැලිකම ඇති කරගන්න අපි දෙන්නේ දසර කරුණු. අපි කම්මැලියට පේන කියන්න පුළුවන් කියලා කියන්නේ. නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ වගේ කම්මැලිකම නිසා ප්‍රමාදේ නිසා කීයක් වැඩ නොකර කරන්න පුළුවන්කම තියේදී ඒක වැත්තට බලනකොට ඇත්තම දන්නේ නැතුව කරන්න පෙළඹෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. නමුත් ਸਰවඥාන්සේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ තේ ਸਰවඥතා ඥාණයෙන් කතා කරාට පස්සේ දේශනා කරාට පස්සේ සාරිපුත්‍ර සාංශි ඉදිරිපත් කරනවා බුද්ධ දේශනාවක් විදිහට කී දෙනෙක් කී වේලාවකට මේ කුසීත වස්තු ඉදිරිපත් කරගෙන කල යුත්ත කරන්නට ඉදිරිපත් වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඒ කුසීත වස්තු අට සාමාන්‍ය බුද්ධඝම් පොත්වල උගන්වන දෙයක්. මේකෙදී අපි ටිකක් විස්තර සහිතව අපිට ලැබෙන කාලය ඇතුළේ ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කුසීත වස්තු ආරම්භ වස්තු සමහර විටක විරියාරම්භ වස්තු කියන නමනුත් සඳහන්. අරමන ලද වීරිය ඇති කෙනා. අරමන ලද වීරිය ඇති කියලා කියන්නේ පණ තියෙන මිනිසෙක්. එහෙම නැත්නම් හැම දෙයකම කුසීතකම ඉදිරිපත් කරගෙන ආරම්භ වීති නැති කෙනා මරිච්ච කෙනෙක් වගේ තමයි බුදුහමරොත් හලකන්නේ. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යතමතා. ඉතින් ඒක නිසා මේ ප්‍රමාද කරුණු ඉදිරිපත් කරන ගත කරන මනුස්සයා හොල්මන වගේ දැඟලුවාට මලමිනියක් තමයි. එහෙම නැත්නම් කවන්ද රූපයක්. ඔළුව නැහැ. කඳ ඔහේ දඟල දඟල තියෙනවා අර හුණගේ කැඩිච්ච වලිගේ වගේ දැඟලුවාට කිසිම තේරුමක් චාරයක් ඇත්තේ නැහැ. ඉතින් මේ දැඟලුවාට මොකද දඟලන දේෙන් ගමනක් ප්‍රතිපදාවක් තාසනයක් එන විදිහට කටයුතු කරන්න නම් මුලදී ආරම්භ ධාතු වීර්ය තිබුණාට මුලදී යෝගාවචරයේ ගුණෝ පේන්නේ නැහැ. ඒක නිසා ආරම්භක ආදුනික යෝගාවචරයට අවාසිදායක විදිහට තමයි මේ කරුණු තියෙන්නේ. ඒ නිසා සරුවචනාංශයට සියල්ල දැනගෙන ආධුනික යෝගාවචරයට අඩු ගානේ සුතමේ පැත්තෙන් මේක දැනගෙන ඉඳීම සඳහායි මේ සුතමේ ඥානයක් විදිහට අනුග්‍රහිතයක් විදිහට මේක දේශනා කරන්නේ. ඒ සුතමේ ඥානයේ ලැබුණු පළියට සරුවචනාංශේ බලාපොරොත්තු වෙන හෝ ආධුනික බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අංග සම්පූර්ණ ලැබෙන්නේ නැහැ. නමුත් ආංශිකව ලැබෙනවා. මෙහෙම දෙයක් තියෙනවා මේක දැනගෙන ඉන්න ඕනේ කියලා. ඒ සුත්තමේ ඥානය පිළිබඳව මේ පරිශදයෙන් කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ. ඔක්කොටම ඒක තියෙනවා. ඒ දැන් තියෙන තාක්ෂණය නිසා ඒ ඒක පිළිබඳ කාටවත් හිගයක් ඇත්තේ නැහැ. ඕනම දෙයක් දැන ගැනීම සඳහා අද අවස්ථාව තියෙනවා. ඉතින් මේ ලක්ෂිකුත් එකක් මේ වගේ සුබ සාධන කාරණා තියේදී ඒකෙන් වඩාත්ම හිතසුව සලසන දේ වරණාව ශෝෂණය හරහා තේරුම් ගැනීම අතින් අපි අතර විෂමතාවයක් තියෙනවා. ඒකට කියනවා චින්තාමය ඥාන කියලා. මේක මේසෙට ඇරලා තියෙන ඔක්කොම ටික අපි කොයි එකද ගන්නෙ? කොයි එකද වලදන්නේ කියන එක සම්පූර්ණයෙන්ම හම්බයක්. ඒක ਸਰවචනසේ වැඩ ඉන කාලෙත් එහෙමයි, අදත් එහෙමයි. ඉතින් ඒක නිසා ඒක ඇත්තටම අහඹුවක්මද එහෙම නැත්නම් අපිට ඒක ශිල්පීය ක්‍රමයට ඒ කාර්යක්ෂමතාවය වැඩ කරන්න වැඩි කරන්න පුළුවන්ද කියලා බැලුවොත් ආගමක් අදහන්න බැරි කෙනා කියන්නේ ඒක සම්පූර්ණ අහඹුවක්. ඒකට ප්‍රතිපදාවක් නැහැ. ඔය කවුරුත් කරන්න හදන්නේ ආගම් මාර්ගයෙන් මිනිස්සු නතු කරගන්න හදනවා. එහෙම නැත්නම් මේ මිනිස්සු මත් කරගන්න හදනවා කියලා ඒගොල්ලෝ ඒක 100ක් අහඹුවක් කරලා තියෙනවා. දැනුම තියෙනවා. කොයි එකද ගන්න ඕන කියලා තෝරගන්න එක කිසිම කෙනෙකුට කියන්න බෑ. Tamanටත් බෑ, ගුරුන්වහන්සේට කියන්නත් බෑ, පිරිසට කියන්න බෑ, පවුලයට කියන්න බෑ කියලා ඒගොල්ලෝ සම්පූර්ණ ආගමක් අදහන්න කැමති නැහැ. ඒ වෙනුවට සරුවච්චන් ආංශේ ඒකටත් ගරු කරලා අපන්නක ප්‍රතිපදාවෙන් පෙන්ලා දෙනවා. එහෙමත් ඉන්න පුළුවන්. කිසිම ගුරුවරෙක් කියන්නේ නැතුව කිසිම සීලයක් රකින්න නැතුව තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියාගෙන ඉන්න පුළුවන්. ඉතින් එහෙම තැනකට ගියාම සරුවච්චන් ආංශේ ප්‍රශ්න කරනවා යපන්නක සූත්‍රයේදී ඒ මිනිස්සුන්ගේ මේ තමන්ට කවුරු හරි සාස්ෘණ වංශනමක් ඉන්නවද? තමන්ට යම් කිසි ප්‍රතිපදාවක් තියනවද? තමන්ට යම් කිසි ශික්ෂණයක් තියනවද? ඒගොල්ලෝ කියනවා අපිට සාස්ෘණ වංශනමක් නැහැ. ප්‍රතිපදාවක් නැහැ, ශික්ෂණයක් නැහැ කියලා. ඉතින් සර්වඥයන්සේ කියනවා ඒ ඒ ඒ தත්ත්වයට ඒ தත්ත්ව සාකච්ඡා කරන්න කැමතිද කියලා. ඉතින් අර සර්වඥයන්සේ මොකද්ද උදේකට මේ මිනිස්සු එලාදී නතු වෙනවා. නතු වුණාට පස්සේ කතා කරලා කියනවා යම් කිසි කෙනෙකුට සාස්ෘණ වංශනමක් නැත්නම් ආගමක් නැත්නම් ශික්ෂණයක් නැත්නම් ඒ කෙනා සමාජයේ තියෙන හොඳ නරක යුතුය අයුතු චාරිත්‍ර වාරිත්‍ර ගණන් ගන්නෑ කොයි දෙයක් කරනවා. ඒ කොයි දෙයක් කිරීම හරහා සැප බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා යාට හික්මීමක් බයලජ්ජාවක් මොනවාක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා යා කරන වැඩ නිසා සමාජයේ පවතින ආචාර ධර්ම ඇලහැප්පීමකට ලක් වෙනවා. ඒකට කියන උල්ලංඝනය කියලා. විතික්‍රමණය කියලා. මොකද මොනම දෙයක්වත් ගණන් ගන්නෑ. සැප පිණිස කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා සමාජයේ විසින් ඒ වෙලාවේ මෙයාට නීතිය මතින් දඬුවම් වෙනවා, හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බැනුම් අහන්න වෙනවා. ඒ වගේම අපහසුතාවලටපත් වෙනවා, මෙලෝ වශයෙන්ම විඳින්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. යම් හේයකින් මේ කර්මේ සහ කර්මඵලයේ තියෙන එකක් තියෙනවා. මේක ඇහුවොත් හොඳයි කියලා යම් හේයකින් ඊගාවාත්මයක් තියෙනවනම් එහෙම නැත්නම් කර්මේ සහ කර්මඵලයේ කියන එකක් තියෙනවනම් එයා එකතු කරන්නේම නරක කර්මඵල. ඒ නිසා අනිවාර්යයෙන් ඊගාවාත්මෙදිත් සෑහෙන දුක් විඳින්න වෙනවා නැත්නම් අපාගත වෙන්න වෙනවා. ඒ නිසා සාස්ෘණ වාචනමක් නැත්නම් ප්‍රතිපදාවක් නැත්නම් හික්මීමට කැමති නැත්නම් ඒ කෙනාගේ කටයුතු වල ආචාර ධර්ම හිටින්න බෑ කියන පදනමක් සරුවචනන්සේ ඇති කළ දෙනවා. ඒ වෙනුවට යම් කිසි කෙනෙක් එමන්ට කවුරු හරි කහකුරු ගන්න හරි ගමන්නේ ගුරෙක් ඉන්න ඕනේ කියලා ගුරුවරෙක්පත් කරගන්න කැමති නම් මේ අපි කනවා බොනවා වැඩ කරනවා තිරසන්න වගේ මොකද්ද මේ ජීවිතයේ යථාර්ථය කොහෙටද මේ යන්නේ කියන එක ප්‍රතිපදා මොකද්ද කියන එක නැවතිලා කල්පනා කරනවා නම් ඒ වගේම තමන් මේ කරන කියන හැම එකකම ඊගා චිත්තක්ෂණය විනිශ්චය වෙනවා කියලා දන්නවනම් එයා ළඟ පවට බය සහ ලැජ්ජාව කියන එක එහෙම නැත්නම් බයලජ්ජ කියන දෙක එන්න පටන් ගන්නවා. එතකොට අඩු ගානේ බලනවා සමාජයේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර ටික රකින්න. යන්නේ උල්ලංඝනය කරන්න යන්නේ. ඉතින් ඒ නිසා එයා හික්මීමකින් කටයුතු කරන නිසා බොහෝ වැරදි කරන්නේ නැහැ. ඒ නිසා ඊරේ විලංගු වැටෙන්න වෙන්නේ නැහැ. වෙනවනම් අඩුයි. තමන්ට තමන් දෙස් දෙනවත් අඩුයි. හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බැනුම් අහනවත් අඩුයි. අපාය යන්න තියෙන ඉඩත් අඩුයි. ඒක නිසා ඒ මිනිස්සුන් කතා කරලා කියන ඕගොල්ලන්ට මේ දෙකම තියෙනවා. මේක ගත යුතුයි මේක ගත යුතුයි කියන්නේ මෙන්න මේ තර්කණයට හිත දාන්න කියනවා. ඒ තර්කණයට කියනවා අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඉතින් ඒක බුදුරජාණන්සේ එහෙම කියද්දි බෞද්ධයෝ කියනවා බුදුරජාණන්සේ ඒකාන්තේම කර්මවාදී නැත්තම් කර්මේ සහ කර්මඵලය දානවා ඒකාන්තේම පරිලෝක් තියනවා කියලා කියනවා කියලා. මේකේදී උදාහරණ කියන එහෙම මම කියන්නේ නැහැ. එහෙම පිළිගන්න නැතුව ඉන්නත් පුළුවන් ඕගොල්ලන්. පිළිගත්තේ නැත්තම් මෙන්න මේ ටික වෙනවා. පිළිගන්නත් පුළුවන්. පිළිගත්තොත් මෙන්න මේ ටික වෙනවා. ඒ නිසා හොඳට සලකා බලන්නේ කියලා තමයි ළඟ තියෙන දැනුමේ මේ අදහස ඉදිරිපත් කරනවා මිස ඒකාන්තවාදී වශයෙන් කර්මේසා කර්ම කර්මඵලයක් තියෙනවය පරිලෝක් තියෙනවා කියලා පිළිගන්න ගහපා දීමක් ඒකේ නෑ. අන්නේ අපන්නක ප්‍රතිපදාවේ ඉන්නකොට තේරෙන්න පටන් අර ගන්නවා යම් කිසි කෙනෙක් මේ සමාජයේ පවතින බයලජ්ජා චාරිත්‍ර වාරිත්‍ර ආචාර ධර්ම පිළිබඳව උනන්දුවකින් එළඹ සිටි ගතියකින් ඉන්නවනම් එයා අරමන ලද වීරිය ඇති කෙනෙක් කියලා හිතන්න පුළුවන්. එයා මේ සැප පිනිස නැත්තම් ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රංගේ සැප ලැබීම පිණිස නැවගිලුණත් බෑන්චුන් කම්මෝවචිකාගෝ නෙවෙයි. පුළුවන් තරම් අරසා වෙන්න උත්සාහ කරනවා. අන්නේ උත්සාහය වීර්ය නැති කෙනාට කරන්න බෑ. එයා නිදහසට කරුණු හොයා ගන්නවා. මොන දේ කෙරුවත් මම දැන් සැප විඳියට මොන දේ කෙරුවත් ඊගාව චිත්තක්ෂණයනේ ඵල ප්‍රතිඵල ලැබෙන්නේ. ඒකෝට මම නෙවෙයිනේ. ඒක වෙන කෙනෙක් නේ. ඒ නිසා ඒක කමන්නේ නැහැ. පහුණානේ මම දැන් මේ වෙලාවේ සැප විඳින්න ඕනේ කියන එක ඒක බොහොම දක්ෂ තර්කයක් වගේ පේන්න පටන් ගන්නවා. ඒක නිදහසකට නිදහසට කාරණාවක් වශයෙන් සඳහන් කරනවා ඇහැලේපොළ දිශාව කරපු වැරදි වලට දඬුවම් දුන්නේ ඊගාව પરම්පරාවේ උන්ටට. බන්දු බණ්ඩේ ලොකු බණ්ඩරනේ. ඒ නිසා විඳින්නේ මම නෙවෙයි ඊගා પરම්පරාව නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් කාලා බිල්ල හිටියට කමක් නැහැ කියන එක තමයි ওই විද්‍යාවේ තියෙන මූල ධර්මය. ඒ නිසා පරිසර දූෂණ වලට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව මේ කෙලෙස් උනාට කියලා ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ චිත කෙලෙසුණා ප්‍රශ්නයක් නැහැ. දැන් සැප තියෙනවානේ. ආහන්නේ ප්‍රතිපදාව දිගේ යනකොට දැන් අවුරුදු 200ක් ඇතුළත මේ ලෝකෙට වෙලා තියෙන දේ හරියටලා බැලුවොත් ඔය කියන හැම දිනුවකම වෙලා තියෙන්නේ ආපසු හරවන්න බැරි වැරද්දක් වෙලා තියෙනවා. දැන්වත් දැන් කිව්වටවත් හරවන්න බෑ දැනගත්තත් හරවන්න බැරි තරම්. ඉතින් මෙන්න මේ බාහිරේ තියෙන මේ විශාල ආදර්ශය තමන්ගේ ජීවිතේ දාලා ගත්තොත් තම පුළුවන් තරම් අරමුණලද වීර්ය ඇති කරගෙන ඉන්න පටන් අරගත්තොත් පේනවා අනික් අය වගේ විතර තෝබනේ නෑ ෂෝක් කරන්න යන්නේ නෑ මේ යම් හික්මීකෝ තමයි ගත කරන්නේ නිසා අනුක් වෙනසු උසුළු විසුළු කරනවා. ඇයි මේ කාලා බිල ජොලි කරලා හිටපල්ලකෝ කියලා. නමුත් Tamanට ඒ නීති පද්ධතියේ ශිල්ෂා පද ටික, ඒ බයලජ්‍ය ටික බාර ගන්න උනේ කොහොමද කියන එක. ඇයි එහෙම මට එහෙම හිතුනේ කියන එක මේ ඉන්න කිසි කෙනෙකුට හිතා ගන්න බෑ. මෙච්චර ලෝකෙ ඔක්කොම චාරයක් නැතුව බයලජ්‍ය ගැන තකන්නේ නැතුව 99.99ක් ජනතාවේ යද්දී කෙනෙක් ඇයි මේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරලාද මේ ආචාර ධර්ම ටිකක් බාර ගන්න හේතුනේ කියන එක මතින් මොනම ව්‍යාකරණයක්වත් හදන්න බෑ මොනම නීතියක්වත් හදන්න බෑ ඒක ගත් එක ගත්ත නැති එක නෑ ඉතින් අන්න ඒක ඒ අරමන ලද ගතිය මේ වගේ පිරිසක් ගාව හැම කෙනා ගාම තියෙනවා. මේ කට්ටිය මේ විහිළු කරන්න හදනවා හෝ පරිශන කරන්න හදන එක නෙවෙයි තියෙන්නේ. නමුත් මේක ඉදිරියට කරගෙන යෑමේදී මේ එක්කෙනෙක්ව සතුටින් නෙවෙයි ගත කරන්නේ. එක්කෙනෙක්ව ලැබිලා තියෙන ප්‍රගමණය ගැන දියුණුව ගැන සතුටු නැහැ. ඒක නිසා මේ මෙතෙන්ද මේ මට්ටමට එන්න නැත්තම් මේ වගේ නීති පද්ධතියක් පිළි අරගෙන සීලයක් පිළි අරගෙන කටයුතු කරන්න ගත්ත මේ ඉතාමත් වැදගත් ඉන්දෝ ගත්තට පස්සෙත් මේක ඉස්සරහට තව කළ යුතු කාරණා ටිකක් තියෙනවා. අන්නේ කාරණා ටික ගැන කතා කරනකොට ඒවට විශේෂ භාගීය ධර්ම කියලා කියනවා. ඒ කියන්නේ මේ හොඳ වෙන්න කියලා දෙන එකක් නෙවෙයි. මේ කියලා දෙන්නේ හොඳට වඩා හොඳ දෙයකට යන්න ප්‍රස්තාව තියෙනවා කියලා කියන්නේ හදාන. ඒසාව කවුරු හරි හිටියොත් මේ අපිට මේ හොඳ නරක කියලා දෙන්න හදන කියලා මෙවැනි පිරිසකට ඒක නිෂ්ඵල ප්‍රයත්නයක්. මේ පිරිස මේ වෙනකොටත් ඒක තේරුම් ගන්න තියෙනවා. නමුත් මේ හොඳ වුණාට ඒක විශේෂ භාගීය ධර්ම කියන්නේ ඒකට කියන්නේ ඨිති භාගීය ධර්ම. හාන භාගීය ධර්ම තියෙනවා, ඨිති භාගීය ධර්ම තියෙනවා, විශේෂ භාගීය ධර්ම තියෙනවා. හාන භාගීය ධර්ම වලට අපි කියනවා අකුසල්. එහෙම නැත්නම් හොඳ නරක දෙකෙන් නරක. ඉතින් මෙවැනි පිළිසකට ඒක කියලා දෙන්න හදන එකේ තේරුමක් ඇත්තේ නැහැ. මේ වතුර කියන එක මොකද්ද කියලා කියලා දෙන්න මාළුවෙකුට උත්සාහ කරනවා වගේ. ඒකයි බෙදලා තියෙනෙත් වතුරෙම තමයි. නමුත් මේ තියෙන අවස්ථාවේ වඩා හොඳ අවස්ථාව ගන්න නැතුව මේ Tamange හොඳ ටික බාධාවකට අරගෙන කටු කාඩ්බෝඩ් උටුනක් ඇඳගෙන නිකන් නාඩගමක රජ වුණා වගේ ඉන්න ගත කරන මේ ජීවිතය හොල්මනක් බව හීනයක් බව මායාවක් බව මිරිඟුවක් බවත් ඒ වෙනුවට විශේෂ භාගීය කටයුත්තක් කරන්න පුළුවන් ඒ කිරීමට සුදුසුකම් ලැබිච්ච ඇත්තෝ නොකර හිටියොත් සුදුසුකම් නැති ඇත්තෝ නොකර හිටියට වැඩිය බැනුම් ගන්නවා. චෝදනාවට ලක් කරනවා. ඒක නරක පැත්තට දාලා ඕන තීන්දුව කරන්න තේරුම් ගන්න පුළුවන්. හොඳ පැත්තට දාලා තේරුම් ගන්න පුළුවන්. අපිට මේ හම්බෙච්ච අවස්ථාව විශිෂ්ට වශයෙන් පාවිච්චි නොකර මේ ලැබිච්ච අවස්ථාව පිළිබඳ සතුටුලා ගත කෙරුවොත් අපි තිති භාගීය ධර්මයකට වැටෙනවා ටැග් ගහිනවයි කියලා කියන්නේ මෙට්ටහි වෙනවයි කියලා කියන්නේ එතන හිර වෙලා ඉන්නවයි කියලා කියන්නේ ඒ ඉන්න පුළුවන්. නමුත් කාට හරි හිතනවා නෑ මේ ශාසනයේ විශේෂ භාගීය ධර්ම කොටස් තියෙනවා. ඒ සඳහා ඔය තිති භාගීය ලබා ගන්න ලබාගත් ක්‍රමතාවිදි සහ පින මදි. ඊට වෙඩි මේක තියුණු කර ගන්න ඕන. ඊට වෙඩි මේක උල් කර ගන්න ඕනේ. අන්නේ උල් කිරීම සඳහායි මේ විශේෂ භාගීය ධර්ම කතා කරන්නේ. මේක ඇත්තටම විශේෂ භාග්‍ය ධර්ම වලට ආසන්නෙන් බලපාන්නේ වීරිය තමයි. නමුත් මේ වීරිය ගැන කතා කරනකොට අද බුද්ධ ආගමේ උග දෙනෙක් එහෙම මහන්සි වෙන බුද්ධ ආගම් කරන්න කැමති නැහැ. මහන්සි වෙන භාවනා කරන්න කැමති නැහැ. මේ quick enlightenment එකක් ඉල්ලනවා. ඒ කියන්නේ නිකන් മന്ത്രിතුමාගේ ලියුම අරන් ගිහලා රස්සාවක් ගන්නවා වගේ සුදුසුකම් නැතුව කාගේරි ෆේවර් එකක් ගන්න බැරිද කියලා අහනවා මේ නිවන් යන්නේ. ඒ නිසා මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්නේ සාතිකයට අස්සම් කරගන්න මේ පොඩි ෆේවර් එකක් අරගෙන නිවන් යන්න. එහෙම නැත්නම් මේ ඉන්ටර්සිටි එකේ නැගලා ගිහිල්ලා නිවනේ බහින්ද ඉන්ටර්කූලර් එක ගිහිල්ලා නිවන් ලබන්න තමයි කට්ටිය හිතානේ. ඉතින් ඒකට හරියට කෙටි ක්‍රම හොයනවා. අහනවා. ඉතින් ඇත්තටම කෙටි ක්‍රම තියෙනවා. අර දිග ක්‍රමයට වැඩිය පොඩ්ඩක් දිගයි. කෙටි ක්‍රම නැතුව නෙවෙයි. හැම කෙනාම හොයනවා. ඔය කිසිම කෙනෙක් ඔය මේක කරන්නේ මේ මේක part time job එකකට කරන්නේ main job එක තමයි මේට වැඩි කෙටි මාර්ග හොයනවා. short cuts එනවා හැබැයි සාමාන්‍ය cut එකට වැඩි ටිකක් දිගයි. ඒක අද කාලේ විතර පැහැදිලි වෙච්චදී, තකතිරකම පැහැදිලි වෙච්ච වෙන යුගයක් නැති තරම්. ඒ මොකද අවුරුදු 40ක් ওই ශේෂ්ත්‍රේ මං ඉන්නේ. අවුරුදු 40ෙම පටන් ගත්ත කාලේ ඉඳලා අද දක්වාම හැම කෙනාම අහනවා ක්ෂණික ඉන්දියාප්පන් හදනවා වගේ, ක්ෂණික පොල් කිරි හදනවා වගේ, 18 මාට කොස් හොයනවා වගේ, අඩු මාසෙන් පල ගන්න පොල් හොයනවා වගේ මේ කෙටි ක්‍රම හොයනවා. ඒ මොකද මේ ආරම්භ ධාතු කොටස නැති නිසා. ඒ නිසා ඒ කරන කරන ප්‍රමාණයට ප්‍රතිඵල තියෙන්නේ. එහෙම කෙටි ක්‍රමයක් තියෙනවා නම් මේක දුෂ්කර වැඩක් කියලා සරුවචාන්සිය කියන්නේ නෑනේ. ඉතින් ඒක නිසා මේ ආරම්භ ධාතු පිළිබඳ කතා කරනකොට විරි ආරම්භ ධාතු කියලා මේකට කියනවා. මොකද ඒකට වීරිය තද සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ගන්නකොට නම් වශයෙන් කියන සතර සම්‍යක් සතර සතර සතිපට්ඨාන සතර ඉදිරිපාද සතර සම්‍යක් ප්‍රදාන වීර්ය පංචේන්ද්‍රිය පංච බල තත්ත බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තාම මේ කට්ටල ටිකක් හතරේවා කට්ටල තුනක් තියෙනවා සතිපට්ඨාන හතරයි සම්‍යක්ප්‍රදාන හතරයි සතර ඊර්තිපාද හතරයි. ඊට පස්සේ පහේව දෙකක් තියෙනවා බල සහ ඉන්ද්‍රිය. එතකොට 4 2යි 3 2යි 5යි. ඊට පස්සේ බොජ්ජංග සහ බොජ්ජංග කට්ටලේ සහ ආර්යස්මාර කට්ටලේ. කටල හතක් තියෙනවා. එහෙම නැත්නම් මේ ආයුධ කටල හතක්. මේ හතේ වැඩියෙන්ම සඳහන් වෙන චෛසිකේ තමයි වීරිය. වීරිය නම පොලක සඳහන් වෙනවා. ඊගාවට සඳහන් වෙන්නේ සතියේ. මේ දෙන්න අතරේ මොකද්ද නෑදාගමක් තියෙනවා. ඒ කියන්නේ සතියක් දිගට පවත්තන්න ඒකට ප්‍රයත්නයක් අවශ්‍යයි. ඒ ප්‍රයත්නය තියෙන්න පුළුවන් නිදිගත් ස්වරූපෙන් සහ අවදි වෙච්ච ස්වරූපෙන්. නිදිගත් ස්වරූපේ බලනකොට අපි ඔක්කොම සමානයි. ඒ ඒකට කියනවා විභව ශක්තිය කියලා. නැත්නම් පොටෙන්ෂල් එක කියලා. නැත්නම් පොසිබිලිටි කියන. ඒ ඇති බට අපි ඔක්කොම සමානයි. මොක කාගේ වීරියද අවදි කරලා තියෙන්නේ කියලා. නැත්නම් මේක චාලක ශක්තියක් බවට පත් කරලා තියෙන්නේ. ඒක බුදුජානනාංශිකේ තියෙන්නේ චරණ ධර්ම 15ක් බුදුහාමුදුරන්ගේ ගුණේ සඳහන් කරලා තියෙනවා. අපි කොච්චරක් මේක අවදි කරගෙන තියනවද කියන එක තමයි අප්‍රමාදීකම කියලා කියන්නේ. ඉතින් අවදි නැතුව කුසීත මට්ටමේ ඔක්කොගෙම තියෙනවා. ඒ නිසා අපි දෙන්නෙක් අතර කිසිම මූලික ප්‍රභවය අතින් කිසි වෙනසක් නැහැ. ඒ අවදි වෙච්ච ප්‍රමාණය අනුව තමයි එයාගේ දිලිසෙන භාවයේ නැත්තම් ඉදිරි ගමන සිද්ධ වෙන්නේ ආන්නේ ඒ අතින් බලනකොට අප්‍රමාද වෙච්ච එකන දල්වා ගන්නාලද වීරියක් ඇතුව තමයි ජීවිතේ ගත කරන්නේ. ඒකට අපි කියනවා සජීවී කියලා. ඒක නැති කෙනා ප්‍රමාදයට වෙටිච්චකන ජීවත් වුණත් මල කඳක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. පමාදෝ මච්චුනෝ පදං දැනටත් හොල්මන වගේ ජීවත් වෙනවා. නමුත් ඒවා නිකන් මල කඳන් තමයි. ඒවා ගණන් ගන්න ඇති දෙයක් ඇත්තේ නැහැ. ඉතින් කවදද අපි මේ අවදි භාවය ඇති කරන්නේ? කවදද අපි මේ ඒ මේ අපි ළඟ තියෙන හැකියාව මතු කරගන්න උත්සාහ කරන්නේ කියලා. ඒ මතු කර ගැනීම සඳහා මේ කුසීත වස්තු තමයි මාර පාක්ෂික දේවල් කියලා කියන්නේ කෙලස් කියලා කියන්නේ. විද්‍යාරම්භ වස්තු තමයි පහල කරලා දෙන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහල වෙන්නේ. ඉතින් පහල වෙලා සර්වචන්සේක අවුරුදු 45ක්ම ක්‍රියාත්මක කරලා බෙන්නවා. දවසට පැය 18කට වැඩි ගත කරලා තියෙනවා. හැමදාම ඇතම 15ක් 20ක් පයින්ම ගිහිල්ලා තියෙනවා. කවදාකවත් සරපදයක්වත් පාවිච්චි කරලා නැහැ. ගත කරලා තියෙන්නේ සම්පූර්ණම මේ චාරිකාවේ යන කෙනෙක් වගේ පළවෙනි අවුරුදු 20 ආරණ්‍ය සීනාසනයක්වත් පිළි අරගන්නේ නැහැ. විහාරයක්වත් පිළි අරගන්නේ නැහැ. තනින් තන තනින් යන්ට යමින් ගත කරලා තියෙනවා. පසු කාලේ ඉන්න තමයි ඔය ශාසනය හැදෙනකොට අරණ්‍ය සීනාසන බාර අරන විහාර ඇති කරගන්න හේතු වෙලා තියෙන අවුරුදු 20ක්ම වගේ ඉඳලා තියෙන මොනවාක්වත් නැතුව. ඉතින් එහෙම දෙයක් කරන්න මේ රජපැටියෙකුට සක්විත රජ වෙන්න තරම් පින් තියෙන කෙනෙකුට වොමනාවෙන් එළියට බහැලා ඒ කිසිම සබ්බභෝග පරිභෝග වස්තු මොකුත් නැතුව ලෝකේ සතුටින්ම ජීවත් වෙන මනුස්සයා බවට ජීවත් වෙලා ඒක ප්‍රකාශ කරලා ඒක අනික් අයට කරන්න පුළුවන් කිව්වේ එකම එක මනුස්සයා ඔච්චරයි. අනිත් ඔක්කොම කිව්වේ බෑ බෑ මේ මට්ටමට යන ටික දේවත්වයටපත් වෙලා තියෙනවා සර්වබලධාරී ඒක මිනිස්සුන්ට බෑ. ඒක වෙනමම දෙයක් කියලා තමයි හැම ආගමකම නිෂ්ඨාව පෙන්ලා දීලා තිබුණේ ළඟා වෙන්න බැරි දෙයක් විදියට. දිව්‍ය ලෝකයනේ අහසටත් උඩින් තියෙන කිය. සර්වචාන්සි විතරයි දිව්‍ය ලෝකේ ඉඳලා පල්ලෙහාට බහැලාවිලා. ඒ ශක්තිය බුදු කරනවායි කියලා කියන එක පුබුදවනවායි කියන එක බුද්ධ කියන්නේ ප්‍රබුද්ධ කියන වචනෙන් ආපු එක ප්‍රබුද්ධ කියලා කියන්නේ අවදියෙන් අනිත් කියන ඔක්කොමලත් බුද්ධි වෙනවා ඉතින් බුදු වෙනවා බුද්ධිය නතර බොහොම සමානකමක් තියෙනවා අනිත් කට්ටියගේ ශක්තිය ඔක්කොම බුද්ධියගෙන තියෙනවා හැබැයි ඔක්කොම ශක්තිය තියෙනවා බුදුහාමරගේ බුදු වෙලා තියෙන්නේ ප්‍රබුද්ධ වෙලා තියෙන්නේ බුදුරජාණන්සට පේනවා එක එකනා නිින්දෙන් නිකන් ජරබර ගන්නවා කේන්ද්‍රේ ගන්නවා දත්මිටි ගන්නවා දොඩෝන ගතිය පේනවා. එතකොට පේනවා මොන් නැගිටවන්න පුළුවන් කියලා. නමුත් කියනවා මට බුදිය ගන්න දීපං. භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා කියනවා බුදිය ගන්න දෙන්න බුදු වෙන්න එපා. බුදු කරවන්න එපා. ඕනම කෙනෙකුට නිින්දයක් නැති ලෙඩක් තියෙනවනම් යන්න භාවනා මධ්‍යස්ථානෙ. හිටගෙන බුදියන්න පුළුවන්. ඉඳගෙනත් බුදියන්න පුළුවන්. ධර්ම සාකච්ඡා කරනකොට සක්මන් කරනකොටත් නිදිමතේ. දක්වන තමයි දෙන්නේ නින්ද කැඩෙන්න. නමුත් මේ දක්මන් කරනකොට එතන ඇස් දෙක වහගෙන ඉඳ හිතනවා. මේක මේ දෙක අතර තියෙන සම්බන්ධය මම මේ කියන්නේ. බුදු වෙනවයි බුදි වෙනවයි කියලා. ඒකෙන් කියන්නේ අපි ළඟ මේ සියලු ශක්තියින් තියෙනවා නිදාගෙන තියෙන. අපි කොහොමද මේක බටර් ටික රත් කරුවා වගේ, ඉටි ටික රත් කරුවා වගේ මේක ප්‍රබුදවා ගන්න. ප්‍රබුද්ධ කර ගන්න. ඒකට පුත්‍රයන් සඳහන් කර තිනවා පිටර කට්ට ඇතුලේ ඉන්න පැටිය සහ පිටර කට්ට කඩාගෙන ඉන්න පැටිය අතර වෙනස පෙන්වලා දීලා තියෙනවා. ඒ පැටියා පිටර කට්ට ඇතුලේ ඉන්න පැටියා ඌ විසින්ම කඩාගෙන ඉන්න ඕනේ කට්ට. මව් කෙකිලි කවදාකවත් කඩන්නේ කවදා හෝ පැටිය උපදින ඉස්සලා කට්ට තුවාල වුණොත් පැටිය මැරෙනවා. අවසාන මොහොත දක්වාම පැටියයි කඩාන එනකන් නියසිලින් හෝ මොකතුලි කඩාගෙන එනකම්ම එයා ඇතුලේ වැවිල වැවිල කඩාගෙන එනකම්ම කට සම්පූර්ණ අරසෙලා තියෙනවා. එයා විචින්ම තමයි කඩාන්නේ. ඉතින් ඒ කඩායීම සහ බිත්තරේ ඉදීම සහ බිත්තරෙන් පැටියේ ඉදීම අතර වෙනස තමයි පෘථග්ජන භාවයේ සහ ආර්ය භාවය අතර තියෙන. හැම කෙනෙක් ගාම මේ පැටියක් උපදින තියෙන ශක්තිය තියෙනවා. නමුත් උඟුව දෙනෙක් කැමති තටු පොරවගෙන ඇතුළට වෙලා අර තමන්ගේ සම්ප්‍රදාය රැකගෙන සිංහල බුද්ධ ආගම රැකගෙන මේ කට්ට ඇතුළට වෙලා ඉන්න මේ කට්ටට අත තියන්න දෙන්නෙත් නෑ අත තිබ්බොත් ඇත්තටම ගෝරි ගොඩයි මේ කඩාගෙන ඉන්න එළියට කැමති නෑ ඉතින් ඒගොල්ලෝ හිතනවා මෛත්‍රී බුදුහාමර ආපුවාම ඒත් කිකිලි කවදාවත් කට්ට කඩන්නේ නැහැ. පැටියම කඩා ගන්නවා. කිකිලි එක කිකිලි ගඳ ගස්සනවා, පිටර එහාට වෙන්න පෙරලනවා, රත් කරන එක කරනවා. කවදාවත් කඩන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැලවුම් කාර්යයක් නෙවෙයි. බුදුරජාණන්සේ කියන්නේ උඹ උඹට ගැලවෙන්න වෙනවා. මෙන්න ක්‍රම සහ ආයුධ ටික ළඟට දෙනවා. ගිහිල කරගන්න කියලා. නමුත් අපි අපි හිතනවා නෑ නෑ ඒ ආයුධ තිබ්බත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවොත් ආමුණලා ලස්සනට වැඩේ කරලා දෙයි. අපිට නිකන් කූල් එකේ ඉඳගෙන වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා අර නම පොලක් සඳහන් වෙලා තියෙන වීරිය ආර්යස් මේ ප්‍රතිස් බෝධිපාක්ෂික ධර්මවල අපි හුඟක් සහැල්ලුවට සලකනවා. ඉතින් මේ වගේ පිළිසකට මෙහෙම මතක් කරන්නේ ප්‍රධාන වශයෙන් ඒ නව පොලක සඳහන් වෙන වීර්යයෙන් සෑහෙන කොටසක් මේ පිළිස දැන් පුබුදවාගෙන තියෙනවා. ඒක ආරම්භ කරන්නේ නැති කෙනෙකුට මේ මේ වගේ දෙයක් කියලා නිකමට හිතන්න මේ වගේ බණක් ටෙලිවිෂන් එකේ රේඩියෝ එකේ කියවනම් ගල් ගහනවනේ. බණ කියනකොට මම ඇම්බෙලාම බලනවා දොරවල් වහලාද කියලා. මම ප්‍රසිද්ධිය කියන්න බෑ. ප්‍රසිද්ධිය කිව්වොත් ආගම් අටවගෙන ඉන්න කට්ටියට හරියට රිදෙනවා. මේ විද්‍යාරම්භ වස්තු තියෙද්දි කුසීත වස්තු දේශනා කරන කට්ටියට හරියට රිදෙනවා. ඉතින් ඒ නිසා මේක කියන්න ඕනේ. ඒකට දැනටමත් Taman ළඟ අත්දැකීම් ටිකක් තියාගෙන ඉදිරියට ගිහිල්ලා ඒකේ සාර්ථකත්වයේ ලැබව කෙනාට ඒකම දියුණු තුනු කිරීමේ වැඩපිළිවෙලක් මේකේ තියෙනවා. ඒක නිසා පළවෙනිම කුසීත වස්තුව පේන්නේ Tamanට කාරණා වැඩක් කරන්න තියෙන වෙලාවක. ඒ වැඩේ කරන්න තියෙනවයි කියලා කුසීත වස්තුවක් තියෙනවා අම්මෝ ඒකට හරි අමාරුයි වැඩේ කරන්න අමාරුයි කියලා අත්තට කරවගෙන බුදියන්න යනවා. එහෙම නැත්නම් ඒක නිදා ගන්න කාරණාවක් කරනවා. නමුත් සරුවචනාන්තේ ආරම්භ වස්තු වලට නැත්නම් ඒවට විරි ආරම්භ වස්තු කියනකොට දේශනා කරපේක සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙනවා. කොහොමද මේක අපි ජීවිතයට සම්බන්ධ කරන අපි මෙතෙක් මේ කතා කරපු මූල ධර්මයේ ඉදාවුසෝ බික්කුණෝ කම්මං කාතබ්බං හෝති. මේ ශාසනයේ ඊදිලා ගත කරන කෙනෙක් මේ යෝගාවචරෙක් හරි පැවිදි වෙච්ච කෙනෙක් හරි එයාට කරන්න දෙයක් තියෙනවා. කියන්නේ එයා විශ්ින් කළ යුත්තක් තියෙනවා. අපි දැන් ওই මේ කාලේ කියන්නේ মালටි ටාස්කින් කියලා කියන්නේ. ඔය ගොඩාක් යුතුයකම් කළ යුතු ගොඩක් කාරණා තියෙනවා. කාතබ්බං කිච්ඡං හෝති කාතබ්බං කම්මං හෝති. එතකොට යාට කල්පනා වෙනවා දැන් මට වැඩක් කරන්න තියෙනවා කම්මං මේ කාතබ්බං හෝති මට වැඩක් කරන්න තියෙනවා කම්මං කම්මං පන මේ කරොන්තස්ස නසුකරම් බුද්ධ ශාසනං මනසිකාතුම්. මේ වැඩේ කරන්න ගියාම මට මේ වැඩේ ගුණුව බලන්න ඕනේ, කටයුතු බලන්න ඕනේ, පිරිසත් එක්ක ඉන්න ඕනේ. එතකොට මට මේ වැඩක් නොකර ඉන්න වෙලාවේදී කරන මානසිකාර්ය වගේ දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අභියෝග වෙනවනේ. එක එක පැති වලින් එන වෙනසන් අපිට මේ සක්මනක් වගේ ඒකටම යෙදලා ගත කරන්න වෙලාවක් එන්නේ පරියන්ඛයක් වගේ බුද්ධ ශාසනය කරන්න වෙලාවක් එන්නේ මේ කටයුත්තක් කරන්න වෙනකොට ඒකට අතිරේක සම්බන්ධකම් තියෙනවා අතිරේක නිකන් මිනිසුත් එක්ක වැඩ කරන්න වෙනවා උපකරණත් එක්ක වැඩ කරන්න වෙනවා සමීකරණ යොදන්න වෙනවා ඒ කටයුතු කරන තියෙනකොට ඒ නිසා වැඩේ කරන්න ඉස්සෙල්ලා මම ඒ වෙලාවේදී කරන්න බැරි කොටසත් එක්ක මම දැනටම විරි ආරම්භ කරලා කරන දේ වැඩේට සූදානමක් වශයෙන් හොඳට හිත කර්මන්නේ වීම පිණිස අරබන් ලද වීරියක් ඇති වෙන නැත්නම් අපේ සාමාන්‍ය භාවිත කියන හොඳටම සත්‍යමත් වෙලා කටයුතු කෙරුවොත් ඒ කරණ තියෙන වැඩේ සාර්ථක වෙනවා. වැඩේ හේතු කරගෙන වැඩේට කලිමුත් තමයි අරඹන ලද වීර්ය ඇති කෙනෙක් වෙනවා මානසිකාර්යය පවත් ගන්න පටන් ගන්නවා. ඉතින් මේක මේ වචන යොදලා තියෙන හැටි දිහා බැලුවත් පේන්න පටන් අර ගන්නවා මෙතන බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය කරනවා කියන වචන පාවිච්චි කරන එක සාරිපුත්‍ර ස්වාමීන් මෙතන උද්දෘත කරලා පෙන්නනවා. ඒ වගේම මානසිකාතුන් කියන වචනය පාවිච්චි කරනවා. මෙනෙහි කිරීම කියන වචනය පාවිච්චි කරනවා. එනිසා වැඩකට ඉදලා ගත කරන වෙලාවෙදී මට ඒ සඳහාම වාඩි වෙලා ඒ සඳහා අතප්පිට අතත් ධාන කරන භාවනාවක තරම් මනසිකාරය පවත්න්න වෙන්නේ එහෙම වැඩක් කරන්න තියෙන නිසා වැඩිට ඉස්සෙල්ලාම මේ මානසිකාරය තන් අප්‍රමාදය තම් මේ සතිය ඒකට අදාළ වීර්ය කල්ැතුවම ලෑස්ති කර ගන්න ඕනේ කියන්නේ මේකට සූදානම් ශරීරය කියලා කියනවා. ඒ සූදානම් ශරීරය තමයි ওই බාලදක්ෂ ව්‍යාපාරය ඇති කරන්න මූලිකම හේතු වෙලා තියෙන්නේ. සූදානම් ශරීරේ ඉන්නවනම් අපි හරි කර්මන්නේයි එන ඕන දෙයකට අපි ලෑස්ති. අපි තටපොරවන බුදියාගෙන ඉන්නවනම් අපි අලු ගසා දාලා නැගිටිනකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. නිදිගත් ගමක් ගම් වතුරකින් ගහගෙන යනවා වගේ කොහේ කෙලවර වෙනවද දන්නේ අන්න මේ අරබන ලද වීරිය ආරම්භ ධාතුවක් විදිහට සඳහන් කරනවා වීරියක් විදිහට සඳහන් කරනවා අවදි භාවයක් විදිහට සඳහන් කරනවා ඉතින් ඒකට මේ බරපතල වැඩක් කරන්න ඉස්සෙල්ලා ඒකට සූදානම් වීමක් වශයෙන් මේ බැටරිය charge කරගෙන තියානින් එක එහෙම නැත්නම් සූදානම් ශරීරයක් සූදානම් ලැහැස්තිලා ඉන්නවයි කියන එක අපි ළඟ අලුතෙන් ගන්න එකක් නෙවෙයි. අපි ළඟ තියෙන ශක්තිය අවදීන් තියාගෙන ඉන්න එක උදාහරණයක් ලෑස්ති කරලා තියාගෙන එක බැටරිය නිතරම charge කරලා තියාගෙන ඉන්න එකයි මේකෙන් කතා කරන්නේ. ලොකු සංචින්න කාලේ කියනවා යුද්ධෙදී කඩු ගන්න බෑ. ඒ නිසා කඩුවක් තියනවා නම් ගාලා තියාගෙන හිටපන්. කොයි වෙලාවෙ යුද්ධ වෙනවද දන්නේ නැහැ. ගාලා කපුව දාන තියා හිටපන් ගත්තකම වැඩ කරා. යුද්ධෙදි කඩු ගන්න බෑ. ඒක නිසා තමයි ළඟ තියෙන හැකියාවල් තමයි ළඟ තියෙන කුසලතාවයන් අවදි කරලා තියාගෙන ඉන්න කෙනාට අපි යෝගාවචරයයි කියලා කියනවා. එහෙම නැත්නම් යෝග වුණේ නැත්නම් අපි භෝග වෙනවා. උපභෝග පරිභෝග වස්තු වල ගත කරන ජීවිතේ කුසීතකමක් කියලා කියන එක භෝගී ජීවිතයක් කියලා. අවදීන් ගත කරන ජීවිතයට යෝගී ජීවිතයක් කියලා කියනවා. යෝගාවේ ජායති භූරි. අයෝගා භූරි සංකයෝ මේ විදිහට අවදි මනසකින් ඇති කරන එකනට යෝගාවචරය කියලා කියනවා. එහෙම නැතුව කුසීත වෙලා තමන්ගේ හැකියාවල් තමන්ගේ දක්ෂතාවයන් පිළිබඳ සූදානම් ශරීරයකින් නැතුව ගත කරන එක භෝගී ජීවිතයක් කියලා කියනවා. කුසීතකමක්, බුබ්බඩකමක් මේ කුසීත වස්තුවක් වෙනවා. ඒ නිසා මේ ජීවිතයේ තාක්ෂණය සහ යටිතල පහසුකම් විසින් අපිට හදලා දෙන මේ උපභෝග පරිභෝග වස්තු සියල්ලම මිනිස්සයා කුසිත කරනවා. බොත්තමත් අදගල පමණින් සියල්ල කටයුතු කරන්න අපි අපේ දරුවන්ටත් හදලා දෙන්න හදාන. ඉතින් ඒකට උන් කවදාවත් පිටර කට්ට කඩානේ ලිටෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ දරුවෝ එන්නෙත් නැහැ ඒකත් පැහැදිලි. ඒ විතරක් නෙවෙයි අර සප්පහසුන් හදලා දීපු දෙමව්පියන්ට සදාකාලික වෛර කරනවා. උණ්ඩ උගේ ජීවිතේ දෙන්නේ නැහැ. ඔක්කොම පහසු කණ්ඩික දීලා මේ බොහොම සීමා සීමාවක් ඇතුළත තමයි දරුවා හදන්නේ. අර බ්‍රොයිලර් කුකුල් පැටව හදන්නේ දවස් 45ට හරියට අඩි අඩි වර්ග ඝන අඩියක පෙට්ටියක් ඇතුළත ඉස්සර පැත්තෙන් කාණ්ඩ දෙනවා පස්ස පැත්තෙන් කක්ක ටික යනවා. හැදෙනවා අර වර්ග ඝන අඩිය සයිස් එකට හැදෙනවා දවස් 15 යනකොට පැටව. ඉතින් මේ හදන තාක්ෂණයත් අපිව දරුවන්ට දෙන බූදලෙත් අන්න අර විදිහට මේ දරුවෝ බුබ්බඩ කරන කම්මැලි කරන වැඩක්. ඒක ගැන බලනකොට මේ වගේ රටක මම නිතරම බලනවා දොරවල් වහලා තියෙන කියලා මේවා කියනකොට මේ දේවල් දරුවන්ට කරන්න දෙන්න එපයි කියලා දීලා තියෙන ලයිස්තුව බැලුවොත් පතෝල කරලා කර දරුවෙකුට ඉන්නම බෑනේ මේකේ. හැම දෙයකම කරන පිහියක් අහා දරුවට අහුවෙන්න තියන්න එපා. බෙහෙතක් ළමයින්ට අහුවෙන්න තියන්න. පොලිතින් බෑග් බෑ බෑ අහුවෙන්න. අහුව බලන්න අලුව බලන්න එපා. ඉඳක් කහලා වතුර බොන්න එපා. ගින්දරපත්තු කරන්න එපා. අම්මෝ. මේක මා පුදුමාකාර බීජිකාවක් හදාන. ඉතින් කල් පොඩි කොල්ලෝ කරන්නේ මොකද? කාර්යයක් කරන ටයර් බර්නින් කරනවා. වෙන මොන කරන්නද ඉතින් ඒක? ඔක්කොම විලංගු ගහලානේ මොන් කොර කරලානේ මොන් කරාඹලානේ තියාගෙන ඉන්න හදන්නේ. ඉතින් පරම්පරාව මොකද වෙන්නේ? කවදාක ස්වභාවික පරිසරයට මුහුණ දීලා එන දෙයකට මුහුණ දෙන්න දන්නේ නැහැ. ඉතින් ඒකට පුළුවන් ද කී කියතරින්. ඒතර පුළුවන් දැක්ටීරියා කැලේකට ගිහිල්ලා දෙන දෙයක් කාලා ජීවත් වෙන. ඉතින් ඒක මහා භයානක අකුසල කර්මයක් විදිහට පේන තියෙනවා. ඒසල ආරම්භලද වීර්යය තියෙනවා නම් පැවිදින එක පැත්තක දාන්නකෝ. අඩු ගන්න බාලදක්ෂ ව්‍යාපාරට යොමු කරවන්නකෝ කොල්ලොට කෙල්ලෝ ටික. මේ සූදානම් ශරීරය පුරුදු කරන්න. ওই දෙක විතරමයි මම දකින්නේ මේ ජීවත් වෙන ව්‍යාපාර දෙකට තියෙන ලෝකේ පැවිද්ද සහ බාලදක්ෂ බාලදක්ෂිකා ව්‍යාපාරය විතර අනිත් සේරම ජීවිතෙන් පැන යන කුසීත වස්තු පසුගිය අවුරුදු 200 විතර මානවයා හොර කරපු කොර කරපු යුගයක් තිබුණේ නැහැ. හැබැයි මේ සූත්‍රය දේශනා කරලා අවුරුදු 200ට නෙවෙයි ඊට ඉස්සෙල්ලා. එදත් මානවයා හොය හොය ඉඳලා තියෙන්නේ මේ වගේ අතක් පිට අතක් තියාගෙන හොරට කාලා ජීවත් වෙන ජීවිතයක්. ඉතින් මේ මේ පුස්සූරෝ ආගේ කරාබල හදන පුස්සූරෝ ඉන්නේ උඩට හැදෙනවා. හැදිලා එනවා නමුත් එකකටවත් මේ අකල යුතු කාරණාවක් කරන්න බැරි ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා යෝගාවචරයක් වෙනකොට එහෙම නැත්නම් භික්ෂුවක් වෙනකොට ආර්ධක්ෂයක් වෙනකොට එයා උත්සාහ කරනවා අනවශ්‍ය ප්‍රශ්න උරිය දා ගන්න යනවා කියන එක නෙවෙයි. මොකද මේ මට්ටමට යෝගාවචරයක් වෙනකොට බාලදක්ෂයක් වෙනකොට භික්ෂුවක් වෙනකොට එයා දන්නවා මේ යන්න හදන්නේ තෝනේ ගෙවල් හදන්න හදන්නේ යක්කුන්න බය නෙවෙයිනේ. ගියාට පස්සේ එන දෙයට මුණ දෙන ගතිය. පැමිණි දෙයට මුණ දෙනවා කියන ගතිය. අන්න ඒක තමයි වැඩක් කරන්න තියෙනවයි කියලා ඒක හේතුවක් කරන බුදිය ගන්නවා විනෝට ඒ වැඩේට වෝමින් අප් එකක් ගන්න නැත්නම් ඇඟ කර්මන්නේ කර ගැනීම සඳහා කල්ලාතු හොඳට ඒකට සූදානම් වෙන්න. එතකොට ඒක විරියාරම්භ වාස්තුකොත් වෙනවා කරන්න තියෙන වැඩෙත් ඡන්ද ඉස්සල්ලා කීතයි සාර්ථක වෙනවා කිය. ඉතින් මේකෙදී මේ භාවනා ජීවිතයක එහෙම නැත්නම් යෝගාචර ජීවිතයක පැත්තෙන් බලනකොට අපි අර භාවනා කරනවා කියන වචනේ ගත්තොත් වැඩක් කරන්න ඉස්සෙල්ලා භාවනා කරන්න ඕන කියන වචනේ ගත්තොත් එම අපි හිතන්නේ අතක් පිට අතක් යන ඇත්තක වහන ඉඳගෙන ඉන්න ඕන කියලා. මෙතන මේ වචනේ බුදුහාමර පාවිච්චි කරන්නේ නැහැ. බුදුහාමර පාවිච්චි කරන්නේ මානසිකාතුම්. මානසිකාරි පවත්තන්න නොකිය කී වෙන සතිය පවත්තන්නේ. එහෙම නැත්තම් ඉඳගෙන කරන භාවනා බැරි වුණත් සක්මන් ටිකක් කරලා ලෑස්ති වෙන්න. සක්මන් කරනකොට කොහොම ඒ ක්‍රියාශක්තිය අවදි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වැඩකට සූදානම් වෙනකොට යා නිකන් on your mark get set. එතන තමයි ඉන්නේ සැරසෙන් එළවෙන්. යා කියනකොට වෙනවා. මේ කට්ටියම නෙවෙයි ඉනිදිකට කඩලා ඇස් කබ පියලා ලැහැත් වෙනකොට ගමන ගිහිල්ලා ඉවරයි. ඒ සැරසෙන් එළවෙන් දෙක පේන තියෙන කරදරයක් වාගේ. රාවදි එලඹසිටි ගතිය මේ ශක්තිය අවදි කරගෙන තියානින ගතිය නැතුව ශක්තිය ටික මේ කුසීත කරගෙන තියාගෙන ගතියක් තමයි පේන තියෙන්නේ. ඒක නිසා මේක සමාජ ධර්මයක් වශයෙන් කාටවත් කරන්නත් බෑ කියන්නත් බෑ. මොකද සමාජයේ සමස්තයක් වශයෙන් කැමති සුඛෝභෝගී වස්තුට ඇති කරගෙන වටේ බොත්තම් තද කර කර අතරපයද සේවකයෝ තියාගෙන කටයුතු කරන යුගයක්. ඒ නිසා අපිට මේ සමාජයට එහෙම යන්න ඇරලා තමන්න දැනගන්න පුළුවන් මම මෙතෙන් පැවිදි වෙන්න ආවා මම මෙතන යෝගාචර වෙන්න ආවා මම දැන් බාලදක්ෂ වෙන්න ආවා මම මේ ආවේ සෝනේ ගෙවල් හැදුවේ යක්කුන්න බය නෙවෙයි. මයි ළඟ මේ අවදි භාවය. එන ඕන දෙයකට මුහුණ දීමේ හැකියාව. එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවද නැත්නම් මේ සුදුසුකම් දක්ෂකම් පෝසත්කම් වැඩි වෙන්න වැඩි වෙන්න අතත් පිට අතත් තියාගෙන මේ කුසීත වෙන ගතියක්ද තියෙන කියලා. ඉතින් මේක පොඩ්ඩක් කල්පනා කරන්න අපේ අත්තම්මල මුත්තම්මලගේ પરම්පරාව ඊට පස්සේ කල්පනා අපේ අම්මලා තාත්තලා પરම්පරාව දැන් අපේ પરම්පරාවන අපේ ඊගාව પરම්පරාව දිහා බලනකොට මේ යතින් මුන්න තරම් වෙනසක් දකින්නවාද කියලා. අද ඒකේ ප්‍රතිඵලය තමයි ආහා ඒක වැඩක් නෑ මේ වැඩේට හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. ඔය දේ දරුවන්ගේ ජීවිතේ නෑ. ඒක විනාශ කරලා ඉවරයි. ඔන්න අහන්න විනාඩි 5කට ලෝකේ නතර කරනවා අවුරුදු 13ක කෙල්ලෙක් ගිහිල්ලා UN එකට UN එකේ ලොක්කන්න කතා කරලා කියනවා. කතා කරලා කියනවා ඕගොල්ලෝ මැරෙනකොට ඉතුරු කරලා යන ලෝකේ අපිට මොකක්ද ඉතුරු වෙන්නේ? වතුරේ ඉන්න මාළුන්ටත් කැන්සර්. පරිසරය රත් කරලා. වාතය දූෂිත කරලා. ගන්න තියෙන ඉන්ධන ඔක්කොම ඉවරයි. ඒ නිසා මම මේ මේ රැස්වීමට එනකොට ටිකට් එකට සල්ලි එකතු කරේ අවුරුදු 13ට අඩු ළමයි ඉන්නේ. ඕගොල්ලෝ අද මෙතන වාඩි වෙලා ඉන්නේ මොකටද ගෙදර ගිහිල්ලා දරුවන්ට කන්න දෙන්න. ඒ දරුව වෙනුවෙන් මම මේ කතා කරන්නේ. ඕගොල්ලෝ මේ ලෝකේ කාලා තියලා මැරලා ගියාට පස්සේ මොකද්ද අපිට ඉතුරු වෙන්නේ? මම මේ ඡන්දෙ ඉල්ලන්න කතා කරනවා නෙවෙයි. කල්පනා කරලා බලන්න ඕගොල්ලන්ට ඕන වුණත් නැතර කරන්න පුළුවන්ද කියලා. මේ යන මේ සුඛෝපභෝගීත්වයට මේ පරිසරය විනාශ කරන්න හැටි එහෙම නැත්නම් මේ මේ ද්‍රව්‍ය විනාශ කරන්න හැටි මේ ඇති කරගත්ත දේ තියෙන භයානකම තේරි ඕගොල්ලන්ට නතර කරන්න හිතපොදා නතර කරන්න බෑ. නිසා කරුණා කරලා අපිට අපි මේ පරිසරයේ තියලා මැරෙන්න. අපිට ජීවත් වෙන්න කියලා. ඒ නිසා මේ ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන එක එහෙම නැත්නම් සුඛෝපභෝගීත්වය සහ පාරිභෝගිකත්වය නැති කරලා ඒ වැඩේට හැසිරලා ඉන්නේ කතා කරනකොට ඒක මේ විද්‍යාවට විරුද්ධව කතා කිරීමක් අත්තෝ නිර්මාණශීලීත්වයට විරුද්ධව කතා කිරීමක් ඕනික මේ ප්‍රගමණයට විරුද්ධව කතා කිරීමක් නෙවෙයි. බුද්ධඥානයේ සඳහන් කරලා තියෙන්නේ අර බලලන්ද වීර්යකින් එන්නේ කියන එක. කටයුතු ඔයට වැඩි දක්ෂ තමයි හිතනට දහසකුත් වැඩ කරන්න පුළුවන්. මම සතිය පටන් ගන්නකොට අවුරුදු 26 දී අම්මුම අමු මැට්ටා. එහෙම කියන්නත් බෑ ඒක පැත්තකින් මොකද ඒකට විශ්වවිද්‍යාලයට යන තරම් කට්ටකමක් තිබිලා තියෙනවා ඒක. ඒකත් අර බද්දුද්දිත් මහ බුදුන්ට පිසිද්ධ වෙන්න 100ට 100ක් දිස්ත්‍රික්ක ක්‍රමයට ගත්තේ ඒ කාලේ. දිස්ත්‍රික් බේසිස් 100% මම ගත්තේ යතේ. නැත්තම් මම අපේ ගමේ එහා පැත්තේ විශ්වවිද්‍යාලයෙන් මම අතරමැද ගඟට වැටෙන්න තිබ්බේ. නමුත් එහා පැත්තට වැටුණා. ඒක ඉතින් හොඳට හරි නරකට හරි සිද්ධ වුණා. නමුත් ඒ දවස්වල මගේ ජීවිතය පිළිබඳව තිබුණේ මට තිබුණ අප්‍රසාදේ තා හැමදේම නරක වෙන ගතියත් මේ සතියේ එන්න පටන් ගත්තට පස්සේ පුදුමාකාර එnde end අවධියක් එන්න පටන් ගන්නවා. හිතා ගන්න බෑ ඒකේ මේ විකසිත වෙන ආකාරය. ඒ කොහොමඩක්වත් මට පුද්ගලිකව අයිති දෙයක් නෙවෙයි. භානතමන ලද වීරියක් තියෙන. පටන් ගන්නකොට ඒක මහා කරදරයක් විදිහට තමයි පේන්නේ. නමුත් මේ මේක Java කවල ගත්තට පස්සේ, කැත කවල ගත්තට පස්සේ ඇක්සලරේෂන් එක ගත්තට පස්සේ ආයේ මොකක්වත් නැහැ හෙන ගෙඩියක් වගේ යනවා. ඉතින් ඒක එnde ඉස්සෙල්ලා කිසිම කෙනෙක් කවමදාකවත් Tamange ප්‍රභවයේ Tamange හැකියාව දන්නේ නැහැ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේක පුබුදුවාගෙන මතක් කරලා කියනවා. ඔය පොඩි වැඩකින් පටන් අරගන්න. පටන් අරගෙන එන එන අභියෝගය කරාරින්න එපා. අභියෝග ඉල්ලගෙන යන්නත් එපා. එන එන අභියෝගයට මුහුණ දීම සඳහා සූදානම් වෙනවයි කියනකොට අපි මේ සම්ප්‍රදායන කුල භාවනාවක් නෙවෙයි මෙතන කතා වෙන්නේ සතිය පැවැත්වීම. එහෙම නැත්නම් මේ ලක්මනේ සතිය පැවැත්වීම ඉදින්දා කටයුතු සතියෙන් කිරීම වගේ දෙයක් කරන්න පටන් ගත්තට පස්සේ ඒක මේ විශ්වවිද්‍යාලයෙන් දෙනවට වැඩිය හැම හැකියාවක්ම දිනු කරනවා. එහෙම නැත්නම් මනුස්සකම දිනු කරනවා. ඉතින් එහෙම දෙයක් කිසිම ආගමකින් උගන්වන්නේ නැහැ. ආගමකින් උගන්වන්න බෑ ඒක. ඒකේ යහට ගිය වැඩක්. ඒ නිසා මේ ආරම්භයේදී අවශ්‍ය කරන ආගමිකයන් කරන කෘත්‍ය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. Taman ඒ දැනටම පටන් ගන්න ලද වැඩේ යම් විදහාකට Taman තේරෙනවා නම් මේ නැන හිටලා තියෙන්නේ කියලා, මෙට්ටහි වෙලා තියෙන්නේ කියලා, ආසවට්ටහනිය දැනට ඇවිල්ලා තියෙනවායි කියලා. මේ අපි දිගට වැඩක් කරගෙන යන්න බැරිකම ගැන මේ කතා කරන්නේ. ඒකට කියනවා මේ බෝධිලිමයි කියලා. බෝධිලිම ටිකක් දුර ගිහිල්ලා ඔළුව ඔල්ලෝලා ඉඳලා ආයෙ ටිකක් දුර ගිහිල්ලා ආයෙ ඔළුව හොල්ලලා ඉඳලා තමයි ගොදුරට පයින්. ඒ නිසා යෝගීන් කියන්නේ කැමලියන් යෝගීස්ලා කිය. ගත්තාම වැඩේ එක දිගට කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඇත්තට හිතන්නේ නැහැ පුළුවන් කියලා. නමුත් එහෙම පුළුවන්කමක් තියෙනවා. ඒක පිළිබඳ ඇදහිල්ලක් නැත්තම් බෑ මට නම් බෑ මං දැන් වයසයි මට ලෙඩයි මම ගෑනු මම පිරිමි මම පැවිදි වෙලා නැහැ. ওই নানা ප්‍රකාර නිදහස කණු ලයිස්තුවක් තියෙනවනේ. ඒ මොනම ලයිස්තුවකින්වත් පුළුවන් ද බලන්න මනුස්සකම නැහැ කියලා කියන්නේ. සතිය කොන ලැබිච්ච මනුස්සකමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ලැබිච්ච මනුස්ස භාවය මනුස්සත්වපත් ලාභය කියන එකට පස්සේ තමයි ජන සම්පත්තිය කියන එක තියෙන්නේ. ජන සම්පත්තිය හැම වෙලාවෙම තියෙනවා. එනිසා අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් භාවනා කරගෙන යන කෙනෙක් කියන්නකෝ. සක්මන් කරගෙන යනවා, පරියංක භාවනා කරනවා, එදින්දා වැඩ කරන යනකොට අපිට බාධාවක් පැමිණයි කියලා කරන්න තියෙන කාරණාවකෝ මොකක් හරි ඒ බාධාව පැමිණිච්ච වෙලාවේදී බාධාව හේතුවක් කරගෙන කුසීත වෙනවා වෙනුවට ඒ බාධාව හේතුඵල ධර්මයක් අනුව වෙන්නේ මම ඒකට සූදානම් වෙලා යන්න ඕන කියලා නැත්නම් අවදිමත් කරගත්ත ශක්තියක් තියාගන්න ඕන කියලා කිව්වොත් මේ සතිපට්ඨාන විතර කිසිම දැනක ඒකට උපක්‍රම ඇත්තේ නැහැ. ඒ නිසා ලෑස්ති වෙලා ගියොත් ඇත්තටම බාධාව එන්නේත් නැහැ දැන් උදාහරණයක් වශයෙන් නිකන් කිව්වොත් මේ ලෑස්තිල නැති ගතිය නිසා සුනාමියක් ඇවිල්ලා 55000ක් ලංකාවේ මැරුණා. ඒක විනාඩියකට කලින් කවුරු හරි දැනගෙන හිටියනම් මේක දැනගත්තට පස්සේ එකෙකුට හරි කියපන් කියලා ඒ දැනුවත්කම තිබුණා නම් මුලතිව් වලට ගහලා පැයකට පස්සේ ගැව්වේ යගාල්ලට. කවුරක්වත් දන්නේ දැනුවත් කරලා තියන්න. ඒ විතරක් නෙමෙයි මොහොත එහාට යනකොට කට්ටිය දුවන ගිහිල්ලා ඉඩම්මනියට පටන් ගත්තලු හෝටල් එකක් ගන්න. ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ මෙහාට ගියාට පස්සේ එනවා ඊට වැඩිය සැරකින් කියන මොනක්වත් දැනගෙන හිටියේ නෑ සූදානම් නෑ 55000ක් මලා. ඒ වුණාට ඒ කිට්ටු තැනක තිබුණු මේ හොලිඩේ රිසෝට් එක එහෙම නැත්නම් ටුවරිස් සෙන්ටර් එක මිනිස්සු ටිකක් අලිය පිට නැගලා හිටලු අලිය එක එක්කත් සුනාමයට ආවුන්නේ උන් ගියා ගොඩට. අලි පිට නැගී හිටුව කට්ටිය ඔක්කොම ගියා. බල්ලෝ මනමන මොකෙක්වත් අහුන්නේ නැහැ. අහුනේ මේ මිනිස්සයා කියන සතා විතරයි. ජපානයේ නිතරම සුනාමි එනවා. එනිසා සුනාමි alarm කියන එක මේ fire alarm system එක වගේ වෙනම එකක්. ඒක වෙනම මේ මොහොතේ මේ මෙව්ව හදලා මොනවද මේ කලපුව හදලා ඒ කලපේ ඉන්තපුම විශාල ජල තරංගයක් එවනවා. එවනකොටම බෙල්ලයක් ගන්නවා. එතකම්ම ඒක ටුවරිස් හෝටල් එකක් දෙමව්පියෝ දරුවොත් එක්ක සෙල්ලම් කරනවා. එතකොට ඒ ෆයර් ඇලාම් එක දෙනවා වගේ ඇලාම් එක දීපු ගමන් ඒගොල්ලෝ ගොඩට දුවලා මේ කටයුත්ත වෙනකොට අර සූදානම් ශරීරය නිසා පුහුණු කරලා තිබ්බ නිසා මැරෙන්නේ නැහැ. ඒක නිසා මේ දන්නවනම් සූදානම් ශරීරේ ගොඩ එීමට ක්‍රම ප්‍රශ්නයක් නැහැ. වෙලා තියෙන්නේ අපි කුසීතයි. ක්‍රිෂ්ණමූර්තිතුමා අහනවා මේ හැන්දකොරේ කොම්මන් වෙලාවක යනකොට මේ රටේ නම් ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. මිසිකලෙන්ද කරලා බලන්න. අඩිය තියෙනකොට අඩිය තියෙන්නේ පොළොන්තෙලිස්ගේ උඩ වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක කොස්කොලයක් අට උනත් ඉන්නව නිකන් සාමාන්‍ය හුඳු වෙලක් විතර වගේ තමයි පේන තියෙන්නේ. බැලූ බැලමට හොයන්න බෑ ඒක. රිලෙවෙත් දාපු කක්ක බෙට්ටද දන්නෙත් නැහැ. මේකද දන්නෙත් නැහැ. හැබැයි නිකමට හරි ඔළුව දැක්කොත් පාගන්න චිත්තක්ෂණයකට ඉස්සල්ලා දුවන්න ඕනේ දකුණු කකුල ඉස්සරහා තියලාද වම් කකුල තියලා ඉස්සරහා තියලාද කියලා කියලා දෙන්න ඕනද කියලා. මේ සූදානම තියෙනවා නම් මේ අඩිය තියන්නේ මේ උගේ ඇඟට අඟල් 6කට කිට්ටුනන උ ගහන වේගෙ විදුලියට වැඩි සැර. උගේ ශේෂයට ආපු ගම. එන්නකොටම දන්නවනේ මේ කකුල තියන්න හදන සර්පෙක්ගේ කියලා. එවන්සෙර දුවන්නේ දකුණු කල පෙරට තියලාද වම් කය පෙරට තියලාද නැකත් බල්ල නෙවෙයි උ දන්නවා. ඒ පොටෙන්ෂල් එක අපි ළඟ තියෙනවා. දෙයින් තියෙන්නේ අර තියන වෙලාවටම දන්නවනම් මේක භයානක දෙයක් කියලා ආත්මේ කරන නොසන්ඩාලකම් ආත්මේ කරන ෂට මායාවී ගති හෙලි වෙනවනම් ඉබේ මේක නතර වෙනවා. අපි හිතන එක වසංගන්න පුළුවන් කියලා. වසංගන්න පුළුවන් නම් Tamanටමයි කන්න වෙන්නේ. ඉතින් මේ පිළිබඳ මේ අවදිභාවය ඒක මේ මේ ශික්ෂාවක්මයි තියෙන්නේ දැනගන්න තියෙනවා නම් මේ ජීවිතේ කිසිම මොහොතක කිසිම තැනක අරස්සාවක් කියලා එකක් නැහැ. හැම වෙලාවෙම අවදි භාවයෙන් ජීවත් වෙනවා. බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා නාන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදාන විවරම් පවිස්සන විච්ඡතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්මා. තම කර්මයක් කරන ලද කෙනෙකුට පරිසන්දීමක් එන්න තියෙනවනේ ඒක වළක්වන්න. නාන්තලික්කේන සමුද්ද මජ්ජේ අන්තරීක්ෂයට ගියත් සමුද්‍රය මැදට ගියත් පබ්බදාන විවරම් පවිස්ස ගල් කුලක තියෙන ගල් ලෙනක් ඇතුළට ගියත් කර්මේ පරිසන්දේනවා. නවිජ්ජතිසෝ జగති ප්‍රදේශෝ මේ జగති ප්‍රදේශයේ මුළු ලෝකෙ තුල එකම තැනක්වත් නැහැ කියලා කියනවා. යත්තට්ඨිතෝ මුංචය පාපකම්මං කරන ලද කර්මෙන් වළකින්. අපි හිතනවා මේ තාක්ෂණයෙන් එක වළකන්න පුළුවන්. නැකත් බැලිල්ලෙන් වළකන්න පුළුවන්. නැත්තම් අඬලා දෙයියන්න කියලා වළක්වන්න පුළුවන් කියලා ඊට වඩා කොච්චර ලේසිද කරපු දේ එනවා. ඒ ආවට ඒකට ලෑස්ති මනසකින් ඉන්නවනම් අපි මේ තරම් විදිහට මේ සුඛෝපභෝගී දේවල් සුඛෝපකරණ යන්ත්‍රෝපකරණ මත රඳාපවතිනට වැඩිය ඒ ඒකට කියන්නේ ඉම්ප්‍රොම්ප්ටු නොලෙජ් කියලා කියන්නේ ඒ වෙලාවට මතුවෙන ඥානෙ. ඒකක්වත් දෙන්නේ මේ පොතේ දන වෙනකොට. අනුශේක් තුල තියෙන ස්ථානෝච ප්‍රඥාව කියන්නේ ඒක. ස්ථානෝච ප්‍රඥාව එන්නෙම නෑ මේ සමීකරණ තියෙනකොට. ඒ නිසා ස්ථානෝචිත ප්‍රඥාවක තියෙන දක්ෂකම මිනිස්සෙගේ අන ඕනම සතෙකුට වැඩි වැඩි. අනික් සත්තුගේ ඥානෙ ඔක්කොම සහජාසයට පටු වෙලා තියෙන. නිසා යෝගාවචරය දැනගන්න ඕනේ තමන් ළඟේ සියලුම ශක්ති තියෙනවා. ඒව අවදි නැතුව තියෙන නැත්නම් අසංවිධිතව තියෙන මේක සංවිධිතව අවදි කරගන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එහෙම නැතුව මේ අලුතෙන් මොනම දෙයක්වත් ලැබෙන්නේ භාවනා කරලා මේ රහත් තුනත් අලුතෙන් ලැබෙන්නේ නැහැ. නැති වෙන දෙයක්වත් නැහැ. ඉතින් මේක අවදි කිරීම සඳහා කවුරු හරි හිතනවා මේක ਸਰබලදාරි දෙවියන් වහන්සේගේ වැඩක් එහෙම නැත්නම් පන්තලේ හාමුදුරන්ගේ වැඩක් මේක මෛත්‍රී මතු වෙන බුදුහාමුදුරුවෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ වැඩක් ඒවා තේරම පොතිය පිටිම කේතයගේ පමාව කියලා. ඒ වෙනුවට අප්‍රමාදය කියලා කියන්නේ 100%ක්ම වර්තමාන මොහොත පිළිගන්න. වර්තමාන මොහොත පිළිගත්ත මනසට තේරෙනවා දැන් නම් තියෙනවා නම් දැන් නැත්තම් කවදාවත් නැහැ. උඹ නොවේ නම් කවුද යකෝ මෙතන නොවේ නම් කොහෙද යකෝ දැන් නොවේ නම් කොහෙද යකෝ කියලා සින් කියමනක් තියෙනවා. වෙනවනම් මම දැන් මෙතන. වෙන්නේ නැත්තම් තමයි අතීත සැලසුම් තියෙන්නේ. ඒ නිසා බුදුජානසී ආමන්ත්‍රණය කරනවා අපිට වර්තමාන මොහොතට අවදි වෙන්න, වර්තමාන මොහොතට පිබිදෙන්න. පිබිදෙනකොට ගතිය තමයි මේ ආරම්භ ධාතුව කියලා කියන්නේ. වර්තමානට ලිමිලා ඉන්න මනුස්සයට වැඩක් කරන්න තියෙනවා කිව්වත් වැඩක් කරලා ඉවර වුණත් ඒක කරදරයකට එන්නේ නැහැ. එයා දන්නවා ඒ කර්මානුරූප වැඩේ කරන්න තියෙනවා. ඒක කෙරෙන්න ඕනේ. ඒකට ආයේ මේ යහට මෑට පස්ස බැලලා හරියන්නේ නැහැ. මැද්දුබ් බණ්ඩා මේ ලොකු බණ්ඩා කිව්වට මේ මේ මාව බේරගනින් කියලා ඌත් කපනවා. මැද්දුබ් බණ්ඩා කපනවා. මැද්දුබ් බණ්ඩා කියනවා අයියා බා අයියා කරන්න එපා. ඇහැලේ පරම්පරාවට සවුත්තුයි. මම පෙන්වන්න ඔබට මරණ හැටි. ගහලට කතා කරලා කිව්වා මගේ බෙල්ල එක සැරෙන් කපපන්. මම පන්සිල් බත කිව්වට පස්සේ කියලා ඉවරයි. මද්දුම් බණ්ඩ ලොකු බණ්ඩ පතර ගියා නිකන් ඉන්න ලොකු බණ්ඩත් මරුන් කෑවා. ඉතින් ඒකට මේ මෝණ දීමේ ශක්තිය පුත්‍රජානංශයේ විතර භික්ෂුවකට විතර යෝගාවචරයට විතර කිසිම තැනක කිසිම කෙනෙක් කියන්නේ මොකද හැම කෙනාම බයයි එහෙම කියන්නේ තමන්ගේ ශක්තිය අවදි කරගෙන නැති නිසා. ඒක නිසා ඔය සමීකරණ කටපාඩම් කරන ඒ ඔක්කොගෙම තියෙන්නේ මේ Tamange වෙලාවට මතුවෙන අවස්ථානෝචිත ප්‍රඥාව තිබියදී මේ කාගේදෝ වෙන අයට ගත්ත සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එකකින් යන්න පටන් ගන්නවා. ඒක හරියනවා කාමෙට. ඒක හරියනවා කාමෙට. නමුත් අවදි වීම සඳහා නැත්තම් මේ ඇතිදී ඇති හැටියට සඳහා කරන ගමන් කාමෙත් කරන්න. ඒක ඇති ප්‍රශ්නයක් ඇත්තේ නෑ. ප්‍රශ්න වෙන ගමන් තමන්ගේ ඒ අරබලද වීර්යයේ දියුණු වීමක් සීල ශික්ෂාවේ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවේ දියුණු වෙනවා නම් කාටවත් තේරෙන්නේ ඉස්සල්ලාම Tamanටම තමයි තේරෙන්නේ. ඒකට කියනවා අවුලවනවායි කියලා. kindling. ඒ නිසා ශාසනයක් එක්ක යන්න නම් ඒක සමාධි සීල සමාධි ප්‍රඥාත් එක්ක ඇවිලිලාම තියෙන්න ඕනේ. ඒක ආය ගලවල අරගෙන ආය හයි කරගෙන එහෙම අනේක තමයි අපි කියන්නේ මේ බෝධිලිම ගමනක් කියලා. ඒ නිසා අරමුණ ළඳ වැර ඇතුව සතත අභ්‍යාසය කරනවනම් ඒකට මේ ආරම්භක දේතේ වශයෙන් ඉෂ්ටි වුණා, පුරුෂ වුණා, බෞද්ධ වුණා, බෞද්ධ වුණා, පැවිදි වුණා නැති වුණා කියන මොනවත් නැහැ. ඒතර පුදුමාකාර සමාකාර ආරාධනාවක් තියෙනවා හැම මිනිස්සෙකුටම. එහෙම යම් කිසි කෙනෙකුට මේ කාරණාව තේරුණාට පස්සේ මේ අපි ළඟ සියලු ශක්තියින් තියෙනවා අවදි කර ගැනීම විතරයි තියෙන්නේ කියලා ඒක බුදුරජාණන්සේ සඳහන් කරන එක නොකිය ඉන්නත් බෑ කියලා. මේ මිනිස්සු විවිධාකාර ක්‍රම දිගේ හොයද්දි කියන්න හිතෙනවා. ඒක නෙවෙයි Taman තුලම ඇදහිීමක් ඇති කරගන්න දෙයයන් තුල හෝ අරතන හෝ අසවල් වෙලාවෙ නෙවෙයි මෙම දැන් මෙතන තියෙන්නේ කියලා ඒකට එක සැරේ නම් එන්නේ ටික ටික ටික ටික ටික ඒ වර්තමානට අවදි වීමම තමයි ඔය අප්‍රමාදී කියලා කියන්නේ. ඒකටම සති කියලාත් කියනවා. ඒකටම අරමුණලද වීර්යයත් කියලාත් කියනවා. ඒක කියන්නත් ඕනේ දැනට ආරම්භන ලද වීර්යය යම් ප්‍රමාණයක් ප්‍රයෝජන ගත කෙනෙකුට විතරයි. දැනටමත් ආරම්භන ලද වීර්ය නැති කෙනෙකුට කිව්වොත් ඒක මුණින් නම්පු කලයකට වතුරක් කරුවා වගේ. ඒ නිසා මේ පිරිසට ඒකට ගන්න පාඩමක් තියෙනවා. මොකද අපි මෙතෙන්ට එනකොට අපි ආරම්භයේදී දෙන්නේ කරට තාගෙන අවිල්ලා නැහැ. අපි තනියම හදාගත්ත පාරකම යන්නේ අපි ඇවිල්ලා තිනවා කියන්නේ මෙතෙන්ද අපි ළඟ මොකද්දෝ එක ඒ කායන ක්‍රමයක් තියෙනවා ඒ නිසා එකිනෙකායි කටයුතු අනිත් එක්කනට ආදර්ශයක් වෙන විදියට මේ කරගෙන යන වැඩේම වඩා විශ්වාසිකින් වඩා ආත්ම විශ්වාසයෙන් කරගෙන යාම සඳහා මේ ආරම්භක ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා ශීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අද පළවෙනි ධර්ම දේශනා නිසා මම කැමති මෙහෙම යෝජනාවක් කරන්න. අපේ දවසිට වැඩසටහනේ දිනචරියාවේ අවසාන අංකය නිසා අපි මේ ඔක්කොමලා එකතු වෙලා ඉන්න වෙලාවේ මේ වැඩසටහන සාර්ථකත්වයේ විදිහෙන් පෙනී සිටි පෙනී නොපෙනී උදව් කර සීලූම සත්පුරුෂ මණ්ඩලයට අපි පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම සාලේ ඥාති වර්ගයා සිහිපත් කළ පින් පැමිණවීමටත් අපි අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමටත් සිහිපත් කර ගැනීමටත් මේක අවස්ථාවක් කරගනිමු. අපි සම්ප්‍රදාන කුලෙ එත්තාවතා ചാදී ගාථා සජ්ජහනාට පෙළඹෙමු. එත්තාවතා ච ගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච ගම්මේහි එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනා බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය සාදු සාදු සාදු ඕකාස වන්දාමි බන්තේ සුවපත් විත්වා මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති කමාමි කමිතබ්බං සාදු ඕකාස කමාමි බන්තේ සුවපත් වෙත්වා ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ සුවපත් වෙත්වා තතියම්පි ඕකාස කමාමි බන්තේ අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය සද්ධා සීල දයාවා සම්වදන්තේ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුව